ඒ සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වෙන්නේ මේ පටිච්ච සමුප්පාදය කියන සර්වචන් වහන්සේගේ විශිෂ්ට උගන්වීම. ඒක ධර්ම දේශනාවකට මාතෘකා කළත් මේකේ තියෙන ධර්ම සාකච්ඡාව. මේ ධර්ම සාකච්ඡාවට එකතු වෙලා සැදිලා පැහැදිලා ඉන්නේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ කොට්ටිත මහා ස්වාමීන් වහන්සේ. ඉතින් කොට්ටිත ස්වාමීන් වහන්සේගේ ඒ ඥානවන්ත ප්‍රශ්න අනුව සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒකට පිළිතුරු සැපීම අනුව අපි හොඳටම දන්න එහෙම නැත්නම් මේ සංසාර සත්‍යය විසින් විතරම හෙලා දකින පිටු දකින ජරාව සහ මරණය නැත්නම් දුක කියලා කෙටියෙන් හඳුන්වන්නේ තේ සංක්ෂිප්තාර්ථය අරගෙන ඒ මේ ජරා මරණ ගෙන දෙන්නා වූ මේ නැත්නම් දුක ගෙන දෙන්නා වූ මේ తত্ত্বය කෙනෙක් තමා විසින්ම උපෙල සපෙල ගන්න එකත එහෙම නැත්නම් අනුන් විසින් යාට පටවන පණවන ලද්දක්ද නැත්නම් තමන් සහ අනුන් කියන දෙපිරිස දෙකොට්ටාසේ මේකතු වෙලා කරන දෙයක්ද එහෙම නැත්නම් අනුන් තමන් සම්බන්ධයක් නැති අදිච්ච සමුප්පන්න අද්භූත එහෙම නැත්නම් කාරණා සහිතව පේනන්න බැරි අ හේතු අක්‍රත්‍යයෙන් හටගත්ත දෙයක්ද කියන එකයි මේ කොට්ටිච්ච ස්වාමීන් වහන්සේ නගන ප්‍රශ්නේ. එතකොට තාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සිව්කොන් ප්‍රශ්නේදී මේක සයන්කත එතන Taman ඉල්ලලා ගත් එකක් නෙවෙයි කියලා කියනවා. ඒක මම හිතන හොඳටම පැහැදිලි කවුරක්වත් Tamanට ඉල්ලලා ගන්න පුළුවන්කමක් තියෙනවා ජරාවක් හෝ මරණයක් ඉල්ලලා ගන්නෑ. ඒකෙම දුකක් ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපයිපාදා ඒ වගේ කියලා කියන මේ දුක්ඛ ස්කන්ධය කෙනෙක් ඉල්ලලා ගනි කියලා හිතන්න බෑ. ඒක නිසා මම හිතනවා සාර්ථක සාංශගේ පළවෙනි උත්තරය ඒක සයන්කත දෙයක් නෙමෙයි. ස්වයන්කත කියලා කියන්නේ තම අවශ්‍ය සකස් කරන ලද්දක් වෙන්න බෑ. ඒක පිළිගන්නවා. ඒ පරන්කතං අනුන් විසින් ඉවෙන්තන් සමයාන්තර දර්ශන ලක්ක පෙන්වන්න හදන මේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් එමන් තමයි මාර්යා විසින් එමන් තමයි සාතන් විසින් විචින් සකස් කරන ලද්දා. ඒකටත් උත්තරයක් දෙන්නේ මේ අනුව ලෝකේ පවතින සම්මත ධර්මයක් පැටන අතර කොමියුනිස්ට් වාදයක් කියන්නේ මේ පන්ති ભેදේ නිසයි මේ දුක ඇති වෙලා තියෙන්නේ. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. මේ ආර්ථික පන්ති ભેදේ නිසයි දුක ඇති වෙලා තියෙන කියන්නේ පරං කතං කියන එකයි එතන ගන්න. ඒක නිසා ඒව ගැන හදාරන්න ගියාම මේ කොමියුනිස්ට් වාදය කිල්ලෝරටම යනකම් පුදුමාකාර දර්ශනයක් වෙනවා. හැබැයි එකම වැරද්දක් තියෙනවා පරං කතං. අනුමිසි මේ මේ සමාජයට ඇති කරලා තියෙන පිළිලය සමාජ පද්ධතිය වැරද්ද නිසා සමාජ මට්ටම් නිසා ආර්ථික මට්ටම් නිසා කියන එක යා කතා කරලා බෑ ඒකෙන් මුළු ලෝකෙම විස්තර කරනවා විස්තර කරලා පොඩි දෝෂයක් තියෙනවා ඒ කියන කොමියුනිස්ට් වාදය 100ක් හරියන්න මුළු ලෝකෙම කොමියුනිස්ට් කරනවා ඒ නිසා මරලා හරි කට්ටිය කට්ටිය කොමියුනිස්ට් කරපු දාචර පහුවෙන්න සියල්ල ආඩිය වෙනවා කියන කතාව තමයි අරගෙන ගියේ ඒක තමයි ඔය සීතල යුද්ධෙන් වැටුනේ ඉතින් ඒ වගේ ලොකු ගැඹුරක් තියෙනවා මේ අපි මේ කියපු පුංචි වචනයක. ඊට පස්සේ අනුන්සා Taman කියලා කියන්නේ සජීවී වැඩපිළිවෙලකින් තමයි මේක වෙන්නේ. මේ දුක, ජරාව, මරණය කියන එක. ඒක ප්‍රතික්ෂේප කරනවා. Taman ඉල්ලලා ගත්ත දෙයක්වත් නෙමෙයි. අනුකූසින් තමයි පටවන පණවලක් දෙයක්වත් නෙමෙයි. එහෙම නැතුව අයේසු අප්‍රත්‍ය අද්භූතව සිදුවෙන දෙයක්. කියන්න බෑ අදිච්ච සමුප්පන්න කියලා කියන්නේ. පටිච්ච සමුප්පන්න නෙවෙයි. අධිච්ච සමුප්පන්න අපිට හිතා ගන්න බැරි කාරණේ කිවෙන දේකුත් නෙවෙයි. නමුත් මේ ජරා මරණ දෙක හටගන්නේ ಜಾති ප්‍රත්‍යයෙන් කියලා ඒක හේතුකෝ පෙන්ලා දෙනවා. ඊ අපි කතපු ධර්ම දේශනාවට ගත්ත මාතෘකාවේ සාරාංශ කරලා ගන්නකොට. ඉතින් එතකොට මේ ಜಾතිය නැති කරන්න ඕනේ. මේ ජරා මරණ දෙක නැති කරන්න. ඉතින් ඒක ටිකක් භයානකයි. මොකද අපි අපිට ඕනලා තියෙන්නේ ಜಾතිය තියාගෙන ජරා මරණ දෙක නැති කරන්නේ. ඒක තමයි මනුෂ්‍යයෙ තියෙන පටලැවිල්ල. නැත්නම් පු탁ජනකම කියලා කියන්නේ. අපි කාසියක් ගත්තාම පරණ තඹ සතේ කාසියක් ගත්තාම එක පැත්තක බෝල් ගහ තිනවා එක පැත්තක රජිනිකේ මූණ තියෙනවා. ඉතින් අපි කිව්වොත් මේ සතේ කාසියක් මට ඕන රජිනිකේ මූණ නැති එක කියලා. හම්බ වෙන්නේ අම්මන්ට පොල් ගහ විතරක් තියෙන මේ කාසියක් දෙන්න මේ රජිනි මට වෙන්නන්න බෑ. රජෙනි නැති එකක් දෙන්න කියලා කාසිය ඉල්ලුවාට කවදාකවත් කාසියට පැති දෙකක් තියෙනවා. එකක් ගන්නකොට ඇඳුත්තම තමයි එන්නේ. ඉතින් මේ මනුස්ස ලෝකෙදී අපි කරන්නේ ජරා මරණ නැති ජීවිතයක් කියලා. එතකොට මේ පට හටගත්ත මේ අවිද්‍යාව නිසා ගන්න හැම ප්‍රයත්නයක්ම ඒ මිච්ඡාදිත්‍ය නිසා මිච්ඡා සංකල්පයකට වැටෙනවා. ඒ මිච්ඡා සංකල්පේ යුක්තව කරන හැම ක්‍රියාවක්ම කර්මන්ත කර්මාන්තයක් වුණා. මිච්ඡා කම්මන්ත වලට වැටෙනවා. ඒකෙන් කරන හැම වචනයක්ම මිච්ඡා වාචා බවටපත් වෙනවා. ඒ තුලින් අරගන්න හැම ජීවන රටාවක්ම මිච්ඡා ආජීවයට වැටෙනවා. ඊට පස්සේ යාට ඒ වීරියක් සම්මා වායාමයක් කියන්නේ ගන්න හැම වෑයමක්ම හැම ප්‍රයත්නයක්ම මිච්ඡා වායාමයක් වෙනවා. මිච්ඡා සති මිච්ඡා සමාධි. එචින් දිගින් දිගට දිගින් දිගට අර පැල කරන ලද ඇටේ තීත ලැබු ඇටයක් නම් ඒකෙන් කවදාකවත් මිහිරි ඵලයක් ලැබෙන්නේ නැහැ. කොළ, ඉති, මල් කොළ, අල ඔක්කොම චිත්‍රහ වෙනවා. මොකද මිච්ඡාදිත්‍ති සමාදින්නා. ඉතින් මේක තීරුම් කරගන්නවා කියන එක කරගත්තත් අපිට සිද්ධ වෙනවා තීරුම් ගතට පස්සේ කල යුත්තක් තියෙනවා જાතිය ක්ෂය කරන්න ඕනේ, જાතිය ප්‍රහීන කරන්න ඕනේ. එතකොට ජරා මරණය එන්නේ නැහැ. ඉතින් ඒක හරි අමාරුයි. කාටවත් තීරුම් කරලා දෙන්නේ ඒ තීරුම් කරගැනීමේදී අභිධර්ම ප්‍රශ්න තියෙනවා දාර්ශනික ප්‍රශ්න තියෙනවා මොකද જાතිය වෙනකොට සිද්ධ වෙනකොට අපිට දැනුම තේරුන්නේ අපි අම්මගේ බඩේ ඉන්නේ දරු ගැබේ ඉතින් ඒ જાති කොහොමද නැති කරන්නේ අපිට ඒ වෙනකොට සංඥා පහළ වෙලත් නැහැ වේදනා පහළ වෙලත් නැහැ ඉතින් අපිට මේ අසාධාරණයි මෙහිම මේ જાතිය පහළ වෙනකොට જાතියම ඉන්න බව දැනගන්න දැනෙන පමණයි ඒක නිසා අටුවාචාරින් වහන්සේලා හරි අපහසුතාවයකටපත් වෙලා තියෙනවා. මේ ಜಾති ක්ෂය කිරීම පිළිබඳ බුදුජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කොහොමද අස්පනා පිට භාවනා කරනකොට පෙන්වන්නේ. ඒක දාලා තියෙනවා මේ කියන්නේ ඉස්සරහට බදින ಜಾති නැති කිරීමටයි කියලා මේ පටිච්ච සමුප්පාදේ පෙන්නකොට භව තුනකට දාලා තිනවා පෙර කරන ලද කර්ම නිසා මේ ආත්මය ලැබිලා තිනවා මේ ආත්මෙ පින් කරොත් ලබන ආත්මෙ නැති වෙයි. ඉතින් මේ නිසා සම්පදාන කුල අටුවාව නැත්නම් අභිධර්මය මේක විස්තර කරන ಜಾති භව ආත්ම තුනකට කඩලා පෙන්නනවා. ඉතින් ඒතකොට අස්මනා අපිට දෙයක් මෙතන වෙන්න බෑ. එතකොට කොහොමද අස්තමාන වශයෙන් මේ ජීවිතයේම නිවන් දකින්න කෙනා මේ જાතිය වශයෙන් මොකක්ද ක්ෂය කරන්න කියලා බැලුවොත් ඒ ਸਰවචනාංශී જાතියට જાතිය නිර්වචන කරනකොට ಜಾති කියන්නේ මොකද්ද කියලා අහනකොට කියන්නේ ඒ ඒ සත්‍යය ඒ ඒ જાතියේ උප්පත්තිය සංජාතේ නිබ්බත්තිය අබිනිබ්බත්තිය පෙන්නලා ඛණ්ඩානම් පාතු බව ආයතනනම් පටිලාභෝ කියන මේ ස්කන්ධයන්ගේ පහළවීම රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පහේ පහළවීම ඒ වගේම ආයතනනම් පටිලාභෝ ඇහ කන දිව නාසය කය මන කියන මේ ආයතනන්ගේ පහළවීම නොවීමට කටයුතු කරොත් ඒ මනුස්සයාට ඒ චිත්තක්ෂණයේ අලුතින් જાතයක් ඇති කරන බීජය පැලවෙන්නේ මේ ගැම්ම මේ වේගය මේ ජවයේ දිගට පැවැත්වුවොත් එයාට මේ ජීවිතේ ජීවත් වෙද්දිම ආයෙ මැරිලා උපදින්න ඕනේ මේ ආත්මෙදීම ජාතිය ක්ෂේත්‍රලා කියලා දැනගන්න පුළුවන් කරන එකට ආයාත්මකට යන්න ඕනේ. ඉතින් මේක හරි අමාරුයි මේක අඩු ගන්න මේ මතය එලිවෙන්ට් අරගෙන මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ දැන් අවුරුදු 20ක් 30ක්වත් නැහැ ඊට ඉස්සෙල්ලා තිබුණ හැම පොතකම හැම අභිධර්මයකම හැම අර්ථ කතාවකම තිබුණේ ඊගාව උපදින જાතිය නැති වෙනවා කියලා උගෝදෙනේ ක්ලාස් වෙනවා මේ නැවත ඉපදීමේදී තමයි නිවන හම් වෙන්නේ දැන් අපිට කරන්න තියෙන්නේ ඒකට පෙරම්පුරණ එක කියලා. නමුත් අපි අද ඉන්න යුගයේ ඒ ඒ සම්ප්‍රදාන කුල මතයට වඩා ඒ වෙලාවේ ඒ චිත්තක්ෂණයේ ඒ ලැබිච්ච මනුස්ස ජීවිතේ දැන් ඉඳලම ಜಾති නැති කරන්න පුළුවන් කියන කතාව විස්තර කරන විස්තර කරන යනකොට ආය ආයතනය පහළ නොවීම පිළිබඳව තියෙන චේතනාව ආය ආය සංස්කාරමේ ස්කන්ධයක් පහළ නොකිරීම පිළිබඳ තියෙන චේතනාව තමයි ඒක එනකොට එතනදී අපි කලබල වෙලා ආයත් කඩිමුටි වෙලා කුරුස් කටේවත් අත දා ගන්න බැරුව නටනවා වගේ ආයේ ස්කන්ධයක් ඇති නොකර ගන්න ඇති කර ගැනීම ධක්කු මුක්කු නතර කරලා ඇති නොකර ගන්න ආය ආයතනය පහළ වෙනකොට ඒ පහළ වෙන්න තියෙන වාතාවරණ එනකොට ධක්කු මුක්කු විලා වහාම ආයතනය පහළ කර ගන්නව වෙනුවට එතන ඉස්පාසුවක් චිත්තක්ෂණයක් ඉවසීමක් තියෙනවා නම් මතු වෙන්න ඉඩ තියෙන ස්කන්ධයන් මතු නොවීම පිණිස චේතනා පහළ නොකිරීම එතන සූක්ෂම වශයෙන් තේරුම් ගන්න. මතුවෙන්න ඉඩ තියෙන ආයතන මතු නොවීම පිණිස මතුවීමට උදව් කරන්නා වූ චේතන ඇති නොකිරීම පිණිස මට නැත්නම් මමියට මේ භාවනා කරන්න කරන මොනවාගේ ප්‍රස්තාවක් හම්බ වෙනවද? කොයි වගේ වෙලාවද ඒක මතුවෙන්නේ? ඊට පිළිපැදිය යුතුද මොකද්ද කියලා තේරුම් ගත්තොත් විපස්සනා භාවනාවේදී මේක චිත්‍ර වශයෙන් පෙන්වන්න පුළුවන්. විශාල වශයෙන් පෙන්වන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කෙටියෙන් මේ අද ඊයේ ගත කරන ධර්මදේ කතපදේශනාවේ සාරාංශය ඉදිරිපත් කරන මේ වෙලාවේ කෙටියෙන් මතක් කළොත් අපි අද දවල් ධර්ම සාකච්ඡාදී ගත්ත විදියට යම් වෙලාවක කාමයන් කාම සංඥාවක් දුරු කිරීම සඳහා අපි ඉස්සරහින් තියා ගන්නවා රූප කර්මස්ථානය. ඉදර්ශනයක් වශයෙන් ගත්තොත් ආනාපානිය අපි ආනාපානිය ගෙවෙනකම්ම නතර කරා. නැත්නම් නොගෙන නොතනෙන තැනට ගියා. ගිහිල්ලා ආයෙ හිතන්න යන්න එපා. ආයෙ ප්‍රාර්ථනා කරන්න යන්න එපා. ආයෙ මම මොනවද කරන්න ඕන කියලා හිතන්න යන්න. ඒ සේරම සංස්කාර නැත්නම් જાතියක් කියලා දැනගෙන මේ ඉවර කරපු ගෙවම් කරපු රූපේ සහ රූප සංඥාව විග්‍රහම් කරලා ඇතිවෙන මේ తত্ত্বය ධිකට පවත්තන්න මොකක්ද කරන්නේ කොහොමද අපි කටයුතු කරන්න ඕනේ මොනව කරුවත් ඒක අලුත් જાතියක් හරි කරන එක්ක රූප එක්ක වේදනා එක්ක සංඥා එක්ක සංස්කාර එක්ක විඥාන. ඉතින් මේකෙදි නැවතත් ආනාපාන ඉක්මනට ඉක්මන බලන්න ඕනේ කියනොත් නිකන් රූපයක් ඇති කරනවා. ඒ රූපස්කන්ධයක් ඇති කරනවා. ඊට පස්සේ නැත්නම් නාලිය ලබා ගන්නවා මට දැන් මම මැරිලාද නැද්ද කියලා වේදනාව ගන්න හදනවා කියලා කියන්නේ ආය වේදනාස්කන්ධය ඇති කරන්න හදනවා. එහෙම නැත්නම් මේ ආසත් ප්‍රසාරයක හයියෙන් උස්මරගෙන දෙක වෙන් කළා හඳුනා ගන්න හදනවා කියලා කියන්නේ සංඥාස්කන්ධයක් ඇති කරන්න හදනවා. දැන් ඊට මම මොකද්ද කරන්න ඕන? නිකම්ම නිකන් ඉන්නවට වැඩිය හොඳ නැද්ද? මෛත්‍රී භාවනාව කෙරුවොත්, අසුභ භාවනාව කෙරුවොත්, අරණනුසුතික සංස්කාර ස්කන්ධයක් ඇති කරගන්නවා. ඊට පස්සේ මේ කරපු එකයි මේ වෙලා තියෙන දේ නැත්නම් මම තා මම නොවේ කියන මේ කඩාගත්ත මේ ඊටපාසුව වෙන් කරගත්ත මේ ඇති කරගත්ත දේ වෙන් කරලා ආයෙත් මම සහ මම නොවේ කියන එක ඇති කරන්න හදනවා ඒ විඥානේ පහළ වෙනවා. ඉතින් මෙන්න මේ පහෙන් එකටවත් පහළ වෙන්නේ නොතබා මලමිනියක් වාගේ මේ ඇති කරපේකේ ආය අලුතින් පහළ වෙන මේ ස්කන්ධ පහ ගෙට ගෙවදින්න පස් කොනකින් බලන්න. ඒකට යෝගාවචරය ගෙහිමියා ගේ මැද අවදියෙන් ඉන්නා වගේ පස්කොලකින් එන්න හදන හොරු එකෙකුටවත් ඉන්න දෙන්නේ නැතුව. ඒ අරසා කරනවා වගේ ආය ආස්වාස් ප්‍රසවාසයේ මූල කර්මස්ථානේ පතන්නත් එපා. ආය දැනීමක් විදීමක් පතන්නත් එපා. හැඳිනීමක් නම් කිරීමක් පතන්නත් එපා. විනාශ කිරීමක් යමක් කිරීම පතන්නත් එපා. මේ තියෙන தත්ත්වේ මම සාමමන වෙයි කියන දෙකට ආය මරියාදාවල් සීමාවල් ඉන්කම් ඉංගක් හදන්න යන්න එපා. ඒක හේම තියානින්නයි කියලා කියනවනම් ඒ මිනිස්සයා ඒ භාවනා කරන කෙනා මේ ස්කන්ධ නැති தത്വයට ගිහිල්ලා ඒක පවත්වාගෙන මේ දක්ෂකමද කියන සම්මාදිච්චි. ඒක ඒක මොන විදිහින් හරි අනාගත්තොත් ආයේ රූප ඇති කරගත්තොත් වේදනා සංඥා සංකාර විඥාන මතුවෙන්න ඉඩ තියෙන ස්කන්ධයන් මතු වීමට පයින්රිලොන්ට ඉමම් බඳිනා වගේ ඒ කරන හැම දෙයක්ම ආය දුකක් වැළඳ ගැනීමක් ජරා මරණයක් වැළඳ ගැනීමක් ඉතින් මෙතෙන්ද ගෙනිච්චයි කියලා හිතමු කවුරු හරි මෙතෙන් යනකම් ගෙනිලා ආනපාන සංසිඳුකම් හිටියා ඊට පස්සේ යාට ඇති වෙන මේ තක්කුමුක්කු යාට ඇති වෙන මේ බය යාට ඇති වෙන මේ සැකය යාට ඇති වෙන මේ පාළු ගතිය ඇරෙත් වෙන මේ කම්මැලි ගතිය. අනිශ්චිතතාවය උටන ඕකට කෙලස් කියලා කියන්නේ. ඉතින් ගියාට පස්සේ අන්නේ කෙලස් පහළ නොකරන හිතියොත් මේ ඇති වෙච්ච පිරිසුදුකම මේ අනාකූල ප්‍රවාහය අනාකූලව ගලයි ටික වේලාවක්. නැත්තම් ස්කන්ධ පහළ වෙමින් ආකූල බවටපත් වෙනවා. එහෙම නැත්නම් ආයතන වලටපත් වෙනවා. මේක මම එතන ගිහිල්ලා බලන්න යන්න පුළුවන් කෙනෙකුට මම මේ ආර්දනා කරන්නේ. දැන් මේ ආස්වාස ප්‍රසවාසයේ සංසිඳුණට පස්සේ ඒ தત્ත්වේ මං ඇත් විඳින්නේ ඇහෙන්ද කනින්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද හිතෙන්ද මොකකින්වත් ඒ අත්දැකීම විඳින ආයතනයක් නැහැ හිතන. එතකොට අපිට පාළුවක් ඇති ඒ ආයතන නැතුව අත්විඳීමක් ලබන්න පුළුවන්ද? ඒ කිය ඔව් කිව්ව ගමන් ආයතන පහළ ඕක කිව්ව ගමන් ආයතන නැතුව මේ අත්දැකීම ලබන්න පුළුවන් මම මැරෙලා නැති බව මම දන්නවා ඒක ඇහෙන් පේන එකක් නෙවෙයි, කනින් ඇහෙන එකක් නෙවෙයි, නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ඉන එකක් නෙවෙයි. නමුත් මේ අත්දැකීම මේ ආයතනය නෑ කියන්න බෑ. මුචෙන් කියන හේව ආයතනයක් තියෙනවා මේ ලෝකේ. ඒක ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනසින් විඳින්න බෑ. ඒකට පට වියාපෝ තේජෝ ආය මොනවත් නෑ. ඒකට ඉරහත නෑ. ඒකට හොඳ නරක නෑ. ඒකට මුලක්කක් නැදක් නෑ. අන්න එතෙන්ට ආයතනට ආවට පස්සේ ඒක නඩත්තු කරනවා කියන එක මේ උපයාගත්ත මේ தත්ත්වය නඩත්තු කරනවා කියන එක පුත්තජනෙකුට හිතා ගන්නවත් නැහැ. ඒ වගේම ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇවිල්ලා මේක පෙන්ලා දුන්නේ නැත්නම් ස්වභාවයෙන් කාඩක කප්පකට පහළ වෙන්නේ. මෙන්න මෙතනයි ගැටේ ලියන තැන කියලා. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකයි කිය ගැටේ ලියන තැන කියලා කියලා දුන්නත් අපේ තර්ක මනස පුදුමාකාරකක් අවලොතන කියලා දාගන්න. පුදුමාකාර මූල ධර්ම කියලා දාගෙන අර පැහැදිලියට බොරදී එකතු කරගන්න. අර අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න. ඒක නිසා එතන මේ අලුත් බබේ කම්බෙන තරක් නෙවෙයි. අලුතින් ස්කන්ධ හත් කරගන්න තැනේ අලුතින් ආයතන පහළ වෙන තැන. ඒ ආයතන පහළ වීමේ ප්‍රභවය කියලා එකක් තියෙනවා. පොටෙන්ෂල් එක. ඒක 100 100ක් තියෙනවා. හැබැයි ආයතනයක් වඩපත් වෙනවා. ඒක රූපයක්, වේදනාවක්, සංඥාවක් සියල්ල ඇති කිරීමේ ප්‍රභවය තියෙනවා. නමුත් රූපයක් පාඩපත් වෙලා නැහැ. මෙන්න මේකට තමයි පොහසත්කම කියලා කියන්නේ. මේක තමයි පිරිච්ච ගතිය කියන්නේ. මේක තමයි ජීවිතේ සන්තුෂ්ටි කරගතිය කියලා කියන්නේ. මේක රූපයක් පාඩපත් වෙච්ච ගමන් ඒක වෙනස් වෙනකොට මට දුකක් ඒක නැති වෙනකොට මට මරණයක් ඇති මූලික ප්‍රභවය තියෙනවා. නමුත් එකක් පාඩපත් වෙලා නැහැ. හරියට කියනවා මේ විදුලිය තියෙනවා. ඒක විදුලි ආලෝකයක් බාටපත් වෙලත් නැහැ, මෝටරයක් බාටපත් වෙලා කැරගෙන ගිහිල්ලත් නැහැ, ෆ්‍රිජ් එකට දාලා සීතල කරන්න ගිහිල්ලත් නැහැ, හීටර් එකට දාලා උණුසුම් කරන්න ගිහිල්ලත් නැහැ. ඔක්කොම කිරීමේ ශක්තිය තියෙනවා, ප්‍රභාවය තියෙනවා. අන්නේ ප්‍රභාවය දෙයක් බාටපත් නොකර සිටීම අපි දන්නේ. අපිට ඒ තරම් කඩිගාය, ඒ තරම් අපිට තියෙන දේ තියෙන විදිහට තියාගෙන ඉන්න දන්නේ නැහැ. උන්නේ කුණු හරපේට අපි දැනුම කියලා කියනවා දැනුම තියෙන එක ආපායි මොන දැනුම තිබ්බත් ඌට අරක දිහා බලන්නේ නැහැ. කොල්ල බබයි කරා හිටපු ආවා වගේ ඌට එතුණා නිකන් බිනෝට අතින් ගහුවා මොකද වෙන්නේ? ගහුවා මතැලෙවි. නිකන් ඉන්නකොට අනික් අතින් ගහ. ඒක ඇලෙනවා. ඉතින් පහම ඇල වුණාට පස්සේ ඊවල කන්න. ඊවලට කීයක මම අල්ලගත්තේ කියලා නෑ. ආවගේ වැඩේ ඌටට කොල්ල බබා දැකලා නිකන් ඉන්නවා ඒක. ඕකට තමයි අපටත් තියෙන්නේ. ඉතින් මේ කවටත් තියෙන එකම ලෙඩක් මේකේ තියෙන්නේ. ඉතින් මේක මේ විශාල අවස්ථාව මෙහෙම වුණාට ඒකේ ක්ෂුද්‍ර අවස්ථාවක් තියෙනවා. භාවනා කරත් නොකරත් ප්‍රාණීන් කියන සත්තු උලම්බනවා පාණය කරනවා. හැම ප්‍රස්වාසයක් අගම ඔය ඉන්ද්‍රියන්ට අහු වෙන්නේ නැති ආයතනට අහු වෙන්නේ නැති කෙලවරක් තියෙන හුස්ම කෙලවර. එතෙන්ට යනකොට අපි ආයතන සංසිඳනවා. අපේ ඉන්ද්‍රියන් සංසිඳනවා. නමුත් අපි යොතුලක් වෙනවා. අපි බය වෙනවා අසරණයි කියලා හිතාන ඉක්මනටම ඊගා හුස්ම ගන්න. අති ඉවර වෙච්චි ප්‍රසවාසය ඉවර වෙලා ඉවරච්ච ප්‍රසවාසයේදී ආ බලලා බුදු වුණා වගේ අනේ ඉන්න පුළුවන් නම් ඒක අවුරු කරන්න ගන්න ඇති වුණොත් හුස්ම නැති වෙනවා. නැති වෙන අන්තිමටම බලන්න. අරි බැරි වුණා කියන්නේ ඊගාට ප්‍රසවාසය අන්තිමට බලන්න. ඊගාට ප්‍රසවාසය අන්තිමට බලන්න. මෙහෙම බලන්න ගියාට පස්සේ ආ තේරෙන පටන් අර ගන්නවා. මේක භාවනා කරත් නැතත් තියෙනවා. මේ Nirodha බැදීම, නික්ෂය කිරීම, මේ වැය කිරීම අපිට අම්ල තාත්තලා දීලා උගන්ලා තියෙන්නේ අවමංගල්‍යයක් කියලා. අභාග්‍ය සම්පන්න දෙයක් කියලා. ඉතින් අපි ඒක දකින්න කැමතියි. දැක්කත් අපිට ඇඟට හිඳාලි දානවා. කලබල වෙනවා. ඔළුව නලියන්න ගන්නවා. කම්පන චංචල එනවා. ඉතින් සාර සම්පූර්ණ ආසර්වසස සංසිද්ධිව හෝ එන තමයි එක හුස්මක ප්‍රසවාසයේ සංකීර්ණ බැලුවොත් නැවත જાතියක් හටගන්න ඉස්සර වෙලා ආය ආශ්වාසයක් ඇති වෙන්න ඉස්සරලා අර ඇති වෙච්ච ප්‍රශ්වාසයේ නිමාව ඉස්පාසුවක් කරගන්න අපිට ඒක සෝදායිතනක් බාරපත් කරගන්න පුළුවන් ඒකට කොච්චරක් සමාධිය ඕනද කියලා හිතන්න මේ වගේ රිට්‍රීට් කීයක් කරන්න වෙයිද කියලා හිතන්න මොකද ඒ තරම් අපි ඒක ගෙවිච්ච ගමන් ඊගාවේ කල්ලන්නයි දඟලන්නේ. ඒ කියන්නේ ඊගාවේකේ જાතිය. ඉතින් මේ જાතිය මේ විදිහට තේරුම් ගත්තත් ඒක ජීවිතයක් ඇතුළත මේ જાතිය ඇති වෙච්ච කෙනෙක් ගැන මේ කතා කරන්නේ. එයාටත් පුළුවන් ඊගාවට ඇති වෙන ජරා මරණ දෙකේ ඇති වෙන ඇති වෙන රූපස්කන්ධ ආදී ස්කන්ධයන්ගේ ජරා මරණ වලින් ඒ ඇති කරගෙන ඇති කරගෙන ආයතන වල ජරා මරණ වලින් පරිවේශනාත්මකව උත්කල පෙන්වන්න පුළුවන් මට తాවකාලිකව ඒ ආයතන ඇති නොකරගෙන ඉන්න. ස්කන්ධ ඇති නොකරගෙන ඉන්න. මේකෙදි ඉන්නම බැරි කායේ තියෙන මේ සංස්කාර වලට. සංස්කාර තමයි කොට පෙර දුරු කන්දිටි අරක කරවම් මේ කරවම් අරම කෙරුවොත් නරකද මෙහෙම කෙරුවොත් නරකද කියලා. මේ පිට කෙනෙක් කියනවනේ Tamangeම හිතවිලි ඒක ත්‍ය චේතනා හුතුයි බොහොම ලස්සනට රෝචන්සි විතර කළා තියෙනවා. දැන් මේක විස්තර කරාට පස්සේ කොට්ටිතු ස්වාමීන් වහන්සේ අහනවා මේ කියන જાතිය ජාති නිසා මේ ජරා මරණ ඇති වෙන්නේ මේ කියන જાතිය හට ගැනීම. ඒ කියන්නේ මේ හුස්ම නතර වුණාට පස්සේ දෙම මොකද කරන්න ඕන කියන සැකේ. එහෙනම් අයිය හුස්ම නැය රූප ඇති කරගන්න ඕනේද? නැත්නම් පොඩ්ඩක් නලියලා බලලා වේදනාව මං ඇති කරගන්න ඕනේද? නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයෙන් වෙන් කරගන්න බැටික මේ සංඥාව ඇති කරගන්න ඕනේද? එහෙනම් මේ නිකන් ඉන්නේකේ වෙන මොනවාරි භාවනාවක් කරුණාට කියන සංස්කාරය ඇති කරගන්න ඕනේද? එතෙ මේ තම්තිතික් එකේ දැන් මම කොහෙද මම නොවෙන්න කොහෙද කියන එක වෙන් කර ගන්න ඕනේද කියන මේ ඇති වෙච්ච නැති මේ જાතිය නැවත ඇති කිරීම තමන් කරන දෙයක්ද කියලා අහනවා. අනුන් තමන් ගලුවට දාපු විද බීජයක්ද කියලා අහනවා. පරං කතම්ද. එතෙන් තමන් අනුන් දෙකම එකතු වෙලා කරන එකක්ද? එතෙන් තමන් අනුන් දෙකෙන් පරස් පරිබාහිරව අදිච්ච සමුප්පන්න හේතු අප්‍රත්‍යං සිදුවෙන එකක්ද කියලා අහනවා. ඊට ප්‍රශ්න හතරමයි. ජරා මරණ ගැන නෙවෙයි අහන්නේ. ජරා මරණ ඇති කිරීමේ හේතු වෙන ಜಾති පිළිබඳ අහනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අර පළවෙනි කැලේ එලි කරගත්ත එකම තමයි එලි කරලා පෙන්නන්න වෙන්නේ. මේ ಜಾතිය කියන එක හටගන්නේ උඹ කරන දෙකින් නෙවෙයි. තමා විසින් ඉල්ලලා ගන්නෙකුත් නෙවෙයි. අනුමෝදින් කරන ඕනියමකුත් නෙවෙයි. දෙන්නා විසින් ඇති කරන දෙයක්කුත් නෙවෙයි. අවිච්ඡ සම්පන්නත් මේ උපාදාන භවය තියෙනකම් භවයේ තියෙනකම් ඔය જાතිය හට ගන්නවා කියන එක තමයි මේ න්‍යාය ධර්මය. මේක තමයි චිත්ත න්‍යාය ධර්මය. ඉතින් තමයි જાතිය හට ගන්නකොට ඒ හට ගැනීම මම කළා කියලා පශ්චාත්තාප වුණොත් යාර සදාකාලිකවම පශ්චාත්තාප ජීවිතයක් ගත කරනවා. චික් මං වාගේ කාලකන්ණියක් මෙච්චර මේ ජීවිතේ මල් මං විහිම්පල් මේ නැති වෙච්ච જાතියක් නේ මම ඇති කරගත්ත කියලා හැමදාම හිතනම සාර්ථකද කියලා නේ අනිය ඔබ කරපලත් ගන්න නෙවෙයි. ඒක මේ Taman ඉල්ලලා ගන්න જાතියක් නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙනම් මේක අනුන් කවුරු හරි දුන්නයි කියලා හිතු සර්බලධාරි දෙයයන් බනින්න වෙයි අම්මට අපච්චිට බනින්න වෙයි. කවුරු හරි මට මේක දුන්නා උට ඒක අන්න හත ගහපන් කියලා ඉතින් ඊට පස්සේ අනුන්ට බැනබැයි. මේ කවුරු හරි තමයි මේ જાති කරේ කියලා. ඉතින් ඒකෙන් කියන්නේ බැනලා ඉවරකුත් නෑ මේක අනුන් කරපු දෙයක්ුත් නෙවෙයි. Taman අනුන් දෙක කියලා කරපු දෙයක්ුත් නෙවෙයි. සනාකන දෙකින් පරිබාහිරව අධිච්ච සම්පන්නව හේතු අපත්‍යෙන් හරගන්නෙකුත් නෙවෙයි භාවයේ තියෙන තාක්කල් මේ જાතිය හටගන්න. ඉතින් එතකොට අපිට අවධානය යොමු වෙනවා මේ જાතිය හට ගැනීමට ඒකායන නැත්තම් ඒකක හේතුව වෙන එකම හේතුව වශයෙන් මෙතන පෙන්නන මේ භවය කියන එක තේරුම් අරගත්තොත් ජරා මරණ නැති කරන જાති නැති කරන්න ඕන වගේ જાතිය නැති කරන්න පුළුවන් බැරි නම් ඊට එහා තියෙන ඊට මූලිකව තියෙන භවේ නැති කිරීමනොත් භව නිරෝධෝ නිබ්බාන භව නිරෝධෝ නිබ්බාන භව නිරෝධෝ නිබ්බාන භවේ නිරෝධ කෙරුවනම් ආය જાතියක් හටගන්නේ ඒක තමයි අද අපේ දවසේ මාතෘකාව වෙන්නේ මේ භවය කියන එක අපි අඳුනගෙන තියනවාද ඒ භවය නිරෝධ කරන වැඩද අපි මේ කරන්නේ දවස පුරා එතන අපි ජීවිතේ පුරා එහෙම නැත්නම් භවයේ වඩන වැඩ කරන්නේ ඉතින් ඒක භවය කියන එක අපි එදිනදා භාවිත කරන වචනයක් නෙවෙයිනේ. අපි දන්නාස භාව භාව ගති කියන වචන සුදුක් අපි සාමාන්‍ය ජීවිතේ තියෙනවා. ඒ දර්ශනේ විශේෂයෙන් මතක් කරනවා. යම් යම් ගති තියෙනවා. භව භාව නැත්නම් ස්වභාව කියලා මේකට කියනවා. ඉතින් මේ ස්වභාව වැඩ කරගෙන යනකොට ඒ ස්වභාව වැඩ කරන්නේ මගේ හිතසුව පිණිස මට අභිවෘද්ධිය පිණිස නැත්නම් මාළව ජාතිය ගෝ කරන්නද එතන මගේ මේ හැම ප්‍රයත්නයක්ම අරසා පිළිබඳ ප්‍රශ්නයක්. බය. මේ භවය කියන එක හොඳට බැලුවොත් අපි ඒක අරසා කරනවා මගේ පණ වාගේ. මගේ මනුසකම. ඒකට කොච්චර කුණුහරුප තියනවද කියනවනම් ලෝකේ. ගෑනු ගෑනු ගෑයිති වාස්කම් ඉල්ලන්න ගෑනු සමිති පිටවනවා. ගෑනු බව රැකගන්න. සුළු જાතින් සුළු જાතින්ගේ අරසාව වෙන ලබා ගන්න වෙනම සමිති පිටවන එක රැක ගන්න හරියි. ඒ වගේ වමතිල් ලියන කට්ටිය වමතිල් ලියන කට්ටියගේ සමිති පිටවගෙන ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් රැක ගන්න හදනවා. මේ ලෝකෙ තියෙන කුණු හර්මතිය බලන්න මේ භවයේ වඩන්න භවයේ දියුණු කරන්න මොන්නතරම් ප්‍රජාතන්ත්‍රවාදී කියාගෙන විප්ලවවාදී කියන මේ කරන කුණු හර්මතිය බලනකොට බුදුරජාණන් වහන්සේ බණ කියන්න හිතුව ඇති කියලා. පිච්චරම Taman හම්බෙච්ච මේ කුණු හර්පේ රැක ගන්න ඒක ඉස්සරහට එන කට්ටියට ගන්න කාන්ට අයිතීන් පිළිබඳව සුළු જાතින්ගේ අයිතීන් පිළිබඳව සුළු ආගම් වල අයිතීන් පිළිබඳව වමින් කියන්නේ ගෞතම පිළිබඳව දැනගන්න කුණුහරුප ගොඩක් තියෙනවා ඒ හැම කුණුහරුපකමදී අපි මුළු උදේ ඉඳලා හැන්ද වෙනකම් සාමූහිකව සහ පෞද්ගලිකව මේ භව රැක ගන්න මේ නටන. හටන්. නැත්නම් හටන් කරනවා. ඉතින් අනිවාර්යයෙන්ම දෙන්නේ. මොකද ඒක තනි කර මාර්ගෙ පැත්තේ නෙදී අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් අපිට පුළුවන් ද ඒක තියා මේ මනුස්ස භවය කියන එක මේ තිත්තුම් භවයේ තියෙන මනුස්ස භවයේ තියෙන එකවත් අපිට මොන කරනව සුබ සිද්ධිය. අපිට ඕන කරන මේ අත්තු කුසලයේ සලසන්නේ. ඒකට හොඳ නිදර්ශනය තමයි මේ මෙහෙතක ඉඳලා මේ ජනමාධ්‍ය ප්‍රශ්න නිසා අපි දන්නවා. ලෝකේ ඉන්න හොඳම ධන කුවේරයා. එතන ඉතින් ලෝකේ ලස්සනම මිනිස්සයා. ඒ ලස්සනම ගෑණී නැත්නම් වැඩිම බලයේ තියෙන මනුස්සයෙකුට උඩ කතා කරලා කියන්න බලන්න මොන තරම්ද දුකේ ඉන්නේ කියලා. අපි හිතන අපි එකින්ද ගියා නම් අම්මද බලේ වෙන මොනවක්වත් ඕනේ නැහැ නේද? මුල්ල ඉල්ලුවේ ඕකනේ ඕන හම්බුණා. දැන් හරි ජොලි ඇති කියලා. නමුත් හුදෙට හම්බ කරපු මිනිස්සේ කාට කියලා බලන්නේ මනස මොන තරම් බය ජීවත් වෙන්නේ කියලා. ඉතින් අපි ඉන්න බවේ හම්බ වෙන එක තමයි අපිට දෙන්න තියෙන ලොකුම දඬුවම. ජීනන්ද කියන ජීදී කතරියන් දාන කැතර දීපන් ඒකයි ඒක කාලම ඇත. ඒක තමයි ඔය මේ වේසන්තර ජාතකයේ තියෙන යුතක වුණා. ගිල්ලායේ වේසන්තර රජු හම්බෙලා හන්දෑවොරේ මේ වගේ වෙලාවක මේ ඔබතුමා හරි ප්‍රසිද්ධයි දන් දෙන්නේ. මම දන්නවා අතේ තියෙනවා නොතියන්නේ නැහැ කියලා. අනේ මයි ගෑණිකේ බේරන්න බෑ ගෙදරට වැඩකාර දෙන්නේ කියලා මට මේ දරු දෙන්න දෙන්නේ කියලා. ඒ වේසන්තර රජු බලන්නේ ඉන්නේ උපරිම තුරුම්පෝ ගහගන්න කාටවත් කරන්න බැරි දන් දීම කරන්නේ. ඉතින් ජාලි ක්‍රිස්න දෙන අල්ලලා බාර දෙන්න. බාර දීලා කියනවා දාපොට්ටකින් පළවෙනි ලෑන් ගියා മന്ത്രി දෙවි එනවා. ආවොත් මේ බිස්නස් එක කරගන්න හම්බෙන්නේ. ඒ නිසා ඉක්මනට මේ දරුවෝ දෙන්නන්න පැන බලන්න. ඒකල ජාලිට කතා කරලා කියනවා බුදුතිකට ඇහෙන්න යම් කිසි කෙනෙක් බල දෙන්න නිදහස් කරන්න කතා කරොත් දැන් මම බල බාරලා දීලා ඉවරයි මේ ජූතකයට. ජූතකයට නිදහස් කරන්න ඕන නම් තමුසෙත් දැනගන්නවා ජාලියක් දැනගන්න. උඹල දෙන්නගේ බට රත්තරන් දෙන්න පුළුවන් මිනිහෙකුට විතරයි උඹලා බේරන්න පුළුවන්. අපාරපතල ගිවිසුමකට අසං කරනවා. ඉවිසුමෙත් කොන්දේසි විරහිත වීදුම දීලා කොන්දේසිය දානවා. ඇතෙක් බරට වස්තුව දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි උඹල දෙන්න බේරන්න පුළුවන්. ඉතින් මෙයා බොහොම ඉක්මනට ගිහිල්ලා යන්නේ සඳපාරච්චු සංගේ රාජධානියට. එතෙන්දී මිනිසුන්ගේ කට කතාවක් යනවා. ඉතාමත් දුප්පත් කිසිම දැනුමක් නැති කොරෝසු මිනිහෙක් කුමරු කුමරි සැකයි දරු දෙන්නේ බැඳගෙන යනවා. ඒ සම්බන්ධය තුරන පණිඩි කියලා පස්සේ වහලම ගෙන්න ගන්න. ගින්න බලනකොට මේ ආසවල අනුව දරුවගේ මගේ පුතාගේ පුතා. ඊට පස්සේ දන්න මරජෝ කියනවා වේසන්ජෝ ජූතකයට. ඔය යක්ෂයා ඉන්නකමුත් ඔය තමයි ගිරුවේ මාලිගාවක් දන් දීලා ගියා. දැන් උතෙන් ගිහලා බලපන් දඩුවක් දන් දීලා තිනවා. අනේ මේ වාගේ මිනිහ කියලා ඉතින් දන්නවනේ අම්මලා ගත්තලත් ඒ කේන්ති කියනම වේසන්ජත් තුරන බය. බැලලා කියනවා උඹ මේක වෙන්න දෙන්න බෑ. ඇත්තට සම්ත මහරජුරු ආපෝ රජ වෙලා. මොකද වෙසන්ත රජුණ දීපු රාජ්‍යයත් බාර දෙලා නගී. මම මේක නිකස දන්නවා. ඒකට කියනවා මේ අත්තා අපච්චි කිව්වා මම අපිට නංගිමායි බේරන්න ඕන ඇති බලට වස්තු දෙන්න කියලා. ඒක ජූතුබවණෙන් අහනවා ඔබ දෙනකොට ගේසුමක් අතහරන්න ඕන. මොකද්ද කිවිසුම ඇති බලට වස්තු දෙන්න කෙනෙකුට විතරයි දරුවෝ දෙන්න බේරන්න පුළුවන්. ඉතින් ඒකට රජුට හඳුමා රජුට කියනවා මාලිකාවේ දොර ඇරලා කබඩාවේ ඇතෙක් ගෙනල්ලා ඇසවුරට පෙට්ටියක් තියලා එතනට උස්සන්න පුළුවන් තරම් බර හරි ගස්සන මේ දරුවෝ දෙන්නට දෙන්නේ. දෙන අතර මැද පොඩි ට්‍රික් එකක් වැඩ කරන්නේ ජූතකයක ඇති වෙන්න කණ්ඩ දෙන්න. අරු කාලේ ඉක්මුඩු තෙල පෙරලා වැඩ. එච්චරයි. සවුතු ගානකින් ඇති වෙන්න කාලා නැහැ. උට දෙන හොඳ කිතෙල් සහිත හයි ප්‍රෝටීන් දෙන්න හොඳටම බඩගිනි කාට ඒක මාරාතික. මරණයට පස්සේ ඇතය වටත් වස්තු තමන් අතේ දරුවෝ තමයි. ඒක ඕනේ යකෙක් ඕනේ මගුලක් කියලා නම් දීලා දාන්න. කාලා නැහැ. අපි කරලා තියෙන්නේ දෙන්නේ නම් නෑ මරණවත් කියලා අපි අල්ලගෙන ඉන්නවා. අන්න ඒ වෙනුවට මේ හම්බ වූ වස්තුව මිනිස්සුන්ට අද කරදර කරන හැටි බලනකොට ඒක තමයි මම දන්නේ අපේ අම්මලා තාත්තලාට වැඩිය. අද ජනමාධ්‍ය දිහා බලනකොට පේනවා මේ ජනප්‍රිය වෙච්ච මිනිස්සු ඔය ඉල්ලගෙන ගිහිල්ලා මොන තැනකද වැටෙන්නේ. ඒක සඳහා හිතෙන්ට වෙනකන් හිතෙන්ට එනකන් පුදුමාකාර නැටිල්ලක් නටන. ඒ නැටිල්ල බුදුජානනාගේ පෙන්ලා දීලා තියෙනවා. එලි වාහනේ පත්තු කරනලද පහනකට පළගැටියක් වැටෙන හැටි බලන්නේ. පළගැටිය පුදුම ආශාවෙන් ඇවිල්ලා පණින්න යට එලිමහන් ගින්දල්ලට පෙන්නට පස්සේ තටු පිච්චිනවා කකුල් පිච්චිනවා පුරුටු ගඟ පුරුටු ගඳ ගගහ ඉතුරු තටු වලිමුත් කරන්නේ මොකද්ද? අර ගින්නට පයින් ඉන්නේ. ඕකනේ කාම ලෝකේ කියන්නේ. අර ඉතුරුලා තියෙන අණ්ඩෙන් ඉතුරුලා තියෙන තට්ටෙන් කරකිලා ගිහිල්ලා ආය වැටෙන්නේ මේ කාම ලෝකෙට. ඉති මේ කාම භවය වැඩිවීමට අපි අපේ දරුවන්ට දෙන බොරු ටිකම ඇති අපි අපාගත වෙනවා. මේ අපේ දරුවන්ට අපි උගන්වන මේ බොරුවම ඇති අපාගත නමුත් අපි කොච්චර අනුකම්පාවෙන්ද කරන්නේ? අපි ලොකු කරුණාවකින් කියන්නේ අනේ දරුවනේ ඔබ සිවිල් සර්වන් කෙනෙක් වයා. ඔබ දොස්තර කෙනෙක් වයා. අනේ අර දරුවන්ට ශාප කරනවා හොඳයි. දොස්තර වෙච්ච කෙනෙක් වියන් කියනවා ඒක හොඳයි. ඉතින් දොස්තර විවාහය කියන්නේ අද එතන දොස්තර වෙලා තියෙන්නේ. ඒ හම්බ කරපු හැම එකම ගිහිලා කරන දේ හම්බ කරපු උන්ටයි. ඒස ඇසුරු කරලා බැලුවොත් ඒ වෙනතට ඒ ඉල්ලන දේ හම්බ වෙච්ච ගමන් යොක්කම උලම්බයි. ඒක නිසා බුදුජානනාතේ සඳහන් කරන මේ භාවය දන්නේ නැති අමනියෝ. මේක කාම භව, රූප භව, අරූප භව වශයෙන් මේ එක එකට අල්ලා බදාගෙන ජීවත් වෙනවා. බණන ආහාර ආධ්‍යාත්මික ජීවිතයක් ගත නොකර සෑම කෙනාම මේ කාම භවයට තමයි සැලසුම් හදාන්නේ. කාම භවයේ තමයි මේක නිකන් තරඟ කරන්නේ. අරුවට වැඩිය මූ ඉස්සරහට යන්නට පළ ගැටියෙක් ගින්නට වැටෙන්න ආ පළ ගැටියෙකුට වැඩිය ඉක්මනේ තරඟ කරනවා වගේ මේ කාම භවේ නටනවා. මේ කාම භවයේ තියෙන කෙනා ඒකයි බුදුහාමරන්ගේ තියෙන එක ලස්සන. මේ කාම භවයේ තියෙන එකන. තමන්ටත් භාවනා කළා රූප ලෝකයට රූප කර්මස්ථානට හිත යොදන්න පුළුවන් කියලා කවමදාකවත් කාම ලෝකෙ ඉන්නකොට හිතෙන්නේ නැහැ. යහිතේ මං කොහොමද මේවා කරන්නේ? මං කොහොමද මේ ගිහිගේ අතාරින්නේ? මං කොහොමද භාවනා කරන්නේ? මං කොහොමද අරමුණට හිත දාන්නේ බලන්නකෝ. මේ කෙච්චර වැඩ තියෙනවද? දරුවන්ගේ වැඩයි, ආර්ථික වැඩයි, දේශපාලන වැඩයි. ඉතින් මන්නම් කවදාකවත් භාවනාවක් නම් හරියන්නේ නැහැ කියලා. ඒ කාම ලෝකේ ගත කරන අමුදරුවන් රකින්න ගිහියන්ගේ ප්‍රශ්න දිහා බලනකොට ඒගොල්ලොන්ට මේ ගිහි ලෝකේ මේ කරන ටිකවත් කරගෙන ඉන්න බැරුව ඉන්නේ. ඒකෙන උට කිව්වොත් බුදුහාමුදුරුවෝ කිව්වොත් මම බලට කරුණාවෙන් කියන්නේ මම බලට ප්‍රඥාවෙන් කියන්නේ ඔබටත් භාවනා කරන්න පුළුවන් ඔබටත් රූප කර්මත්තා හිත දාන්න පුළුවන් කියලා බුදුහාමරදම කරලා යන්නේ ඔබට අහන්න පුළුවන් අපිට එහෙමද මේ දරුව බලා ගන්න ඕනේ කියලා බුදුහාමරද බැලලා කිසි කෙනෙක් විශ්වාස කරන්නේ මේ කාම භවයේ උදේ සඳුදා උදේ අමුඩේ ගහගත්තාම විකුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව කමුරන මේ අමනේ යන්න තේරෙන්නේ නැහැ. ඔය කරදර තිබ්බත් භාවනා කරුවොත් රූප කර්මත්තානෙට ස්ථාන පුළුවන් කියලා. ඒක බුදුචානන්ත හොඳටම දානවා. ඒ නිසා බුදුචානන්ත කියනවා බල උපදින්නේ කාම භවයේ, පහඳින්නේ කාම භවයේ, මැරෙන්නේ කාම භවයේ නම් පොඩි අවස්ථාවක් අරගෙන පොඩි උත්සාහයක් බලලා කිව්වේ භවයේ තව සියුම් මට්ටම් තියෙනවා. ඒ ආමිෂ සැපයට ගියා ගිය නිර්ආමිෂ සැපයක් කියන එකක් ලෝකේ තියෙනවා. ඔබ කැමති නැද්ද පරිේශන මට්ටමට? ඔය කාමසව පොඩ්ඩකට ඇහැරලා తాවකාලිකව. එතන ස්ථිරවනත කරලා මේ ආමිෂ සැපයෙන් විඳින රණ්ඩු කරන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන තෝතෝ වරපල කියලා ආයුධ අරගෙන ගා ගන්න මේ කාම සැපේ තියෙද්දී කිසිම කෙනෙකුගේ තරගයට ලක් වෙන්නේ නැති රූප ලෝකයක් තියෙනවා. රූප කර්මස්ථානයක් තියෙනවා. ඒකට ඵලයක්. ඊට පස්සේ ඔබට පුදුමාකාර සැපයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආතතිය නැති වෙනවා. විශේෂයෙන්ම අසහනය නැති වෙනවා. මානසික රෝග නැති වෙනවා. ඒක නිසා මං කිව්වට බුදුන් අදාගෙන පොඩ්ඩකට ඔබ තාවකාලික නතර කරලා කාදා ඉවර කරන්න මොනවද එකක් නෙවෙයි. ඔය කාම ලෝකේ කියන්නේ අතිත්ව ඌනෝ කාමදාසෝ. හැම එකම මැරෙන්නේ අතිත්වයට. ඌනව කාමයට දහස්කම් නැතු ඊගාව ආත්මෙ මේට වැඩි හොඳ දැනකට යන්න ලැබේවා කියන සාපේ ඇතුව. නයිට් ඉස්සල්ලා මේ භවය ගැන පරිශීලනය කරන්න. මේ කාම භවය తాවකාලිකව නතර කරලා රූප කර්මස්ථානෙකට හිත දාලා අපේ මේ වැඩමුළුවේ කියනවනම් මූලික කමඨාන් පන්තිට උපදෙත්දී අරගෙන පරියන්කේ ඉන්නකොට මම කොතනද හිත තියන්න ඕන කියලා දැනගන්න. සක්මන් කරනකොට මම කොතනද හිත තියන්න ඕන කියලා දැනගන්න. එදින්දා වැඩ කරනකොට මම සතිය පිටවන්න ඕන කොහොමද කියලා දැනගන්න. දැනගෙන යාර කාටවත් එක්ක නොමිලේ හම්බෙන්න විශාල ප්‍රයත්නයකින් තේරුම් ගන්නවා පරියන්කේ ඉන්නකොට මට දැන් ඒ රූප කර්මස්ථානේ පොඩ්ඩක් කළා හිත තියන්න පුළුවන්. සක්මන් කරනකොට ඒ කර්මස්ථාන ටිකක් කළා හිත තියන්න පුළුවන්. එදින්දා වැඩවලදී මම දැන් සතියෙන් ඉන්නේ මම සතියෙන් නෙවෙයි කියන එක ලාවට යහාතම තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට ආවට පස්සේ එයාට මේ ඇති කරගත්ත මේ එකලස මේ රූපේ හිත තියාගෙන පුළුවන් ගතිය දිගින් දිගට පැවැත්වීම සඳහා නානා ක්‍රමසා විදි වලට තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. මුළු ත්‍රිපිටකය පුරාවට තියෙන්නේ. ඒක ඔව් කියපු මිනිහට උත්සාහ කරපු මනුස්සයාට ඒක හරියට මිනිහට ඒක දිගට පවත් ගන්න උපක්‍රම. ඉතින් මේ විදිහ කරනකොට ගන්නකොට යාට තේරෙනවා යම් වෙලාවක ඇහ කන දිවනාසේ මොනවාක්වත් නැතුව රූප කර්මස්ථාන නැත්නම් ආනාපානෙට්ටම හිත දාගෙන ධාපු බව හොඳටම දැනගෙන ඒ ආස්වාසේ ගති ලක්ෂණ මෙහිමයි ස්වභාවික ලක්ෂණ මෙහිමයි ප්‍රසවාසයේ ස්වභාවික ලක්ෂණ මෙහිමයි එකිනෙකට වෙනස් මම සද්දක නෙවෙයි ඉන්නේ මම රූපෙක නෙවෙයි වේදනාවක නෙවෙයි ඉන්නේ මම හිතවිල්ලක නෙවෙයි ආනාපානෙ කියලා තනිය ගිල්ලක් කුසලක් කියන්න පුළුවන් වෙලාවක් එනවා මේකට කියනවා හිත රූප ලෝකෙට යෑමක්. මේ හිත රූප ලෝකෙට යන්න අනිවාර්යම කාම ලෝකයෙන් සමගන්න. අනිවාර්යම කාම සංඥාවේ සමගන්න පුළුවන්. මේකට කළ හැක්කක්. මේකට කියනවා මේ වෙලාවට ගිය වෙලාව ගියොත් කෙනෙකුට එයාට සෑහෙන චිත්තක්ෂණ ටිකක්. එහෙම නැත්නම් අපි කියමු සෑහෙන විනාඩි ගානක්, තප්පර ගානක්. මේකේ ඉඳලා ඒක යාට නොතේරුණත් බුදුහාමුදුරන්ගේ ණය විපස්සනාට දාලා ආකාර පරිවිතක් දාලා නැත්නම් චින්තාමේ දාන බාල බාල දාලා බැලුවොත් ඒ ආස්වාද ප්‍රසවාස දෙකේ ඉන්න තා ඒහිති කදාක රාගිනේ ද්වේෂිනේ මොහිනේ ආතතියනේ අසහනිනේ ඒක බුදුසසුන ඔප්පු කරලා පෙන්නන්න කියන පොඩක් දාලා බලලා ඉඳලා ඔක විස්තර කරලා බලන්න ඊට පෙරලා කියනවාද කියලා ඒකට යාට තේරෙනවා ඒකෙම ඉන්නකොට එක චිත්තක්ෂණ ගිලාට ඒක තේරෙන්නේ නැහැ. ඒකට බුද්ධ ජනසික ධර්ම දාන්න උදාන කියලා පස්සේ තේරෙනවා. ඒ ඒකේ ඉන්නකොට මේ සංසාරය පුරාට තිබුණු කිලිස් එකකටවත් එන්නේ නැහැ. අසහනයක් නැහැ, ආතතියක් නැහැ, මානසික රෝගයක් නැහැ. මෙතන ඕනෙ වෙලාවක් ඉන්න පුළුවන් වැඩි වැඩියෙන් පුරුදු කරන කෙනාට. ඒකට වෙන ඊට සමතුලිතතාවයක් තියෙනවා. හරියට කාම ලෝකේ වගේම. මෙතන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා එයා හොඳ නරක දෙකම කියනවා. එකක් තමයි අර කාම ලෝකයේ තිබුතරන් දැඩි දරතයන් පරිලාහයන් නැතුව රූප කර්මස්ථානේ ඉන්න පුළුවන්කම ලාභයක්. හැබැයි මේකට පුදුමාකාර උපාදානයක් තියෙනවා. ඒ අල්ලගත්ත රූප ලෝකේ සමත භාවනාවෙන් කියනවනම් සමත පාරිභාෂික શબ્දමාලාවෙන් කියනවා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතර ධ්‍යානෙ කියලා. ඒකට ගියේ මිනිස්සයා පුදුමාකාර මේකට උඩු ගැහුවට වැඩිය ඇබ්බැහි වෙනවා. ඒක මේකේ නරක ගැතිය. අර කාම ලෝකේදී ලහොටු ගෑනි දිලා කැයි ගෑනි ගත්තා වගේ. දැන් මේ ගත්ත කැයි ගෑනි බැඳෙනවා. ඒ නිසා ඒකේ නරකයක් තියෙනවා. හැබැයි දීලාට ඇදී ඊට වැඩිය බරපතල කාමයක් නිසා මේකේ යම් කිසි ශිල්පයක් තියෙනවා. එතකොට බුදුසජාණන් වහන්සේ මේ ටික ලස්සනට මේවා විස්තර වෙනවා පොට්ටපාද සූත්‍රයේදී. බුදුජානන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ ඕලාරික අත්පටිලාභයේ කියන මේ කාම ලෝකේ ඉඳලා රූපයකට හිත දාලා ඒ රූපී අත්පටිලාභයක් ලැබුවොත් එයා ඒ රූපී අත්පටිලාභයේ චතුමා භූතිකමයි තාම පටවියාපෝතේජෝ වැඩ කරනවා ඒ වගේම ඕලාරික ගතිය තේරෙනවා සියලු අංග අංග ප්‍රත්‍යංගේ සමන්නාගතයි හැබැයි Taman ඉන්නේ අසවල් අරමුණේ කියලා දන්නවා ඒ රූප භවයේ හිටියොත් මම අර කියපු විදිහට කාම භාවයේ නැතිකම ලාභෙත් තියෙනවා. මේකට තියෙන ආශාව කියන භයානකමක් තියෙනවා. එතකොට ඒ පුද්ගලයාට මේක උගන්වනකොට බුදුහාම කියනවා මම ඔබට එකක් කියන්න. අපේ කාම ලෝකේ ගැන කියලා දෙන්න මොකද බුදුජානනාංශය විතර කාම ලෝකේ ගන්න කිසිම කාම භෝගී ලෝකේ නැහැ. බුදුන්සේ තරම්ම කුමර සැපවින්දපු මේ අම්මිසුරම්මිසුබකින් මාලිකා තුනක් තියාගෙන ඒ ශාස්ත්‍රීය කන්‍යාවන්ගෙන් සැප ලැබපු කීකේ අතහරි කියන බයට තාත්තා දුප්පතුන් ලෝකයම අවලා දීපු මුදලම කාමගුණය ගැන දන්න කෙනෙක්. ඒක නිසා ඒක ගැන විස්තර කතා කරලා බුදුසසු කියන මට කියන්න එන්න බෑ මම ඔක දන්නවා හැබැයි මම ඔබට කියලා දෙන්නේ මොකටද ඔක අල්ලන්න නෙවෙයි කතා කරන්නේ. ඔක අතහරින්න නම් ඔබ රූප ලෝකෙට යන්න. රූප ලෝකෙටත් මම ඔබට කියලා දෙන්නේ ඔක අල්ලන්න නෙවෙයි ඔක අතහරින්න. ඒ රූප ලෝකේ අතහරිනවයි කියලා කියන්නේ ඒ අරමුණේ පවත්තන්න පුරුදු කරපු හිත අරමුණේ වෙනස් වීම දක්නා සුළුව බැලුවොත් නැත්නම් ඒ අරමුණේ එnde එnde විපරිණාම බැලුවොත් ඒ අරමුණේ එnde එnde ක්ෂණේ කණේ ගෙවි ගෙවි යනවා පළවෙනි ධ්‍යානයේ විතක්ක විචාර සහිතව සවිතක්කං සවිචාරං විවේක ධම්පීච සුඛ පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති කියනවා අරමුණේ හිත තැබීම සඳහා නැවත නැවත හිතවදවන්න දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක විචාර ඕනේ නෑ ඉබේම හිත හිතිනවා පීති සුඛ සහිතව ඊට පස්සේ ගියාම ප්‍රීතිය කොළමොළ වැඩි, ඉලන්දාරිකම් වැඩි කියලා ප්‍රීතිය නැතුණ සුඛ ඒකාග්‍රතාවසහිත තුන්වෙනි ධ්‍යාන වැඩනවා. අන්තිමට උපේක්ඛා ඒකාග්‍රතාවසහිත හතරවෙනි ධ්‍යාන යනකොට සමත භාවනා උගන්නන සමත ගුරුතුමෝ පිළිගන්නවා ආශ්‍රව ප්‍රසවාසී නොදැන තැනට. ඉතින් විපස්සනා කරන එක නඩත් ඕනේ නම් එයාටත් දැනගන්න පුළුවන් හොඳට ආනාපානට හිත දානකොට ආනාපානේ මූණට මූණ දාලා හිටියයි කියලා කියන්නේ එක්ක උපචාර මට්ටම එහෙම නැත්නම් සමතේ විස්තර කරන්න හදන ධ්‍යාන මට්ටම හැබැයි මේකේ සමවැදීමක් ධ්‍යානගත වීමක් නෑ නමුත් ඒ කෘත්‍ය සිද්ධ වෙනවා භාවනාව හරියට කමඨාන සුද්ධ වුණොත් ඒකෙම ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙලෝ පීති සුඛ අවස්ථාවල් පහු කරලා අරමුණ නොදැනෙන තැනට එන්න පුළුවන් කියනවා කියන එක සමති යෝගාවචරයේ බුද්ධිය විතර සින්න වෙච්ච එකක් නෙවෙයි. ඒක විපස්සනා යෝගාවචරණත් වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ කලබල වෙන්නේ නැතුව ඒ අරමුණක් නැති එකේ සතිය පැවැත්වීම නැත්නම් අනාරම්මන සතිය. ඒකදී ඒ අරමුණ නැති උනායි කියලා හිත කලකොල කරගන්න නැතුව අනාරම්මන සමාධිය නැත්නම් අනිමිත්ත සමාධිය අනිමිත්ත සතිය පවත්වන්න උත්සාහ කළොත් හරියටම දැනගෙන යාට තේරෙනවා මෙතෙක් වෙලා සමාධිය සඳහා අරමුණක් තිබුණා නම් සතිය සඳහා අරමුණක් තිබුණා නම් අපි මෙතෙන් දෙක ධානාපානයි. ඒ අරමුණ නැති වුණත් සතිය දිගට තියෙනවා. ඒ අරමුණ නැති වුණත් සමාධිය දිගට තියෙනවා. එතකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා. දැන් මේ තියෙන සතිය සමාධියට අරමුණු වෙන්නේ කාමෙවත් රූපෙවත් නෙවෙයි අරූපේ. ඒක සමත භාවනාවේදී විඥාන ආකාසානංචායතන විඥානංචායතන අකින්චඤ්ඤායතන දිවසඤ්ඤානාසඤ්ඤායතන විදිහට හතරකට කඩලා පෙන්නනවා. ඒකේ තියෙන මේ සියුම් తত্ত্ব හොඳට විපස්සනාදී තේරුම් ගන්න පුළුවන්. දැන් මේ වගේ අවස්ථා තුනක් විඳින්න පුළුවන් මනසක් ඇති මිනිසයා කාම ලෝකෙ මෙපදිලා කාම ලෝකෙව කඹරලා කාම ලෝකෙ මැරලා යනවා කියලා කියන්නේ මුන්න තරම් අසත්පුරුෂ කාලකණ්ණි තත්ත්වයක්ද කියලා කියන්න ගියොත් ගල් ගන්නවා. ප්‍රසිද්ධියම කිව්වොත් එහෙම කාට හරි මේ තොපි දේරම කාලකණ්ණියෝ තොපි දේරම මේ අමනියෝ මේ අරූප ලෝකයක් කියලා එකක් තියෙනවා අරූප ලෝකයක් තියෙනවා ඒක මේ දොර වහගෙන අර මේ ගැලියට වෙලා හැංගිලා මේ වැඩේ කරන්නේ එන්න මොකටවත් නෙවෙයි කට්ටිය දැනගත්තොත් ගල් ගන්න ගුටි ඒක නිසා දන්න කෙනෙක් නම් කවදාකවත් මෙහෙම බණ කියන්නේ රේඩියෝ එකේ නිම්මන කියන්නේ නැහැ ටෙලිවිෂන් එකේ කිව්වොත් ඒ රේඩියෝ channel එකටම හෙන ගන්න ඒ ටෙලිවිෂන් channel එකට නාලිකාවම ඉවරයි නිසා හොඳට මතක තියාගන්න බුදු කෙනෙක් පහළ වුණා. අදුම ගානේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය කියන ප්‍රාථමික සම්මාදිට්ඨියවත් බෞද්ධය පිළිගන්නේ නැහැ. එචා හීනකින් අතීතන්නේ බෞද්ධ රාජ්‍යයක් හැදී කිය. ඒක කුණුහරුපයක්. වෙන්නේ. ජනතාවගෙන් තාම සුළු කොටසක් ටික තේරුම් ගන්න. බුදු ජානසී කතා කරන්නේ මේ පිරිසට. ඒ ඇති බුදු ජානන වහන්සේට මේක ඔප්පු කරන්න වගේ මේ පිළිගන්න පිරිස කොට දාගන්න පුළුවන්. අනිකුල්ලන්ට පිළිගන්න බෑ කියලා කොට දා ගන්න බෑ කියලා අනේ හිතරතර ගන්න බෑ ඒක අමනයි. අඟු කිරි දෙවෙනි දෙවියක් අඟුරු සූ වෙන කලෙක් නම් නැත්. කිරි වතුරෙන් හේතුවත් අඟුරු කළු වෙනයි කළුමයි සුදු වෙන්නේ. ඒ නිසා අපි කතා කරන්නේ තේරෙන කෙනා. තේරෙන කෙනා කවදාකවත් ජනමතයට ඇති කරන්න බෑ. මොකද ඒක හැමදාම සුළුතරේ. ඉතින් අපි ඒ නිසා සත්‍ය තේරෙන්න තේරෙන්න අපි සුළුතරයට තල්ලු වෙනවා. උදකලාවට තල්ලු වෙනවා. විවිකයට තල්ලු වෙනවා. සාමයට තල්ලු වෙනවා. පිළිචිතංග සම්පූර්ණ. ඒක පිළිගන්න පුළුවන් ඉතින්. ඒක බාර ගන්න කැමති නම් මේ භවනා කරන එකනට එක්ක කාම ලෝකයට යන්න ඕන වෙලාවක යන්න පුළුවන්. දැන් මට දැන් 63යි මට හෙට ගෑණියක් ගන්න පුළුවන් කාට ඔකට කාටවත් විරුද්ධ වෙන්න බෑ. මට හෙට පුළුවන් බව දීටි පටන් ගන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. කරනවද නොකරනවද කියන එක නෙවෙයි වැඩේ. ඒ නිසා කවුරුත් හිතන්නට ගානේ මේ බණ භවනා කරමු නිසා මගේ මේ මොන හරි අඩු වෙලා තියෙන මොකක්වත් අඩු වෙලා නැහැ. ඔක්කොම තියෙනවා. වැඩි වෙලා තියෙනවා මගේ හිතේම රූපෙක හිත නවත්තන්න පුළුවන්ද කියන එක උත්සාහ කරලා යම් යම් වෙලාවක හරි කිය නිසා ඔය කරන පවුලින් ඇති වැඩක් නෑ හරියට ශිල්පේ දන්නවනම් ඒ කාම ලෝකේ ඉන්න කෙනාටම රූප භවයට පුංචි අයිතිවාසිකමක් ගන්නවා අන්න ওই ටික දෙන්න පුළුවන් නම් දරුවන් ওই ටික දෙන්න පුළුවන් නම් යාළුවෝ ওই ටික දෙන්න පුළුවන් නම් අම්මට අප්පච්චිට ওই ටික දෙන්න පුළුවන් නම් Tamanට ගුරුවරයාට මම ඔබට මොනවක්වත් අලුතෙන් දෙන්නේ නැහැ. ඔබ ඇතුලේ තියෙන මේ භාවය කියන්නේ කාමෙම නෙවෙයි යකෝ. මේක ඇතුලේ තියෙන රූප භාවය. ඒකට මේ කාමෙ පොඩ්ඩක් తాවකාලිකව කට්ට පැත්තක තියලා ඉබ්බා වගේ. පොඩ්ඩක් රූපයකට හිත දාලා බැලුවොත් පොඩ්ඩකින් නම් බෑ. ඔයගොල්ලෝ දන්නවනේ දැන් දවස් දෙවෙනි දවසේ යන තුන්වෙනි දවසේ බලන්න කොච්චර අමාරුද කියලා පොටෙන්ෂල් එක නැත්නම් ප්‍රභාවය භාවය තියෙනවනේ. ආනික කාටට දුන්නා නම් ඒ කාමයෙන් අයින් වෙලා මේ රූපෙට හිත පවත්වන්න පුළුවන් ගතිය වෙන්නපු ගමන් එයාට අපි ආධ්‍යාත්මික ගුරුවරයෙක් කෙනා ගුරු දේවයයි කියලා කියන নানা ආකාර විදිහට කියන හරියට මේ කවුරු හරි අපිට රූප කාම භවය අයින් කළා රූප භවයේ රේකෝට් එකක් ඇඳුවා වගේ ඇඳුවා කියලා නෑ මේක අපි ළඟ තියෙන එක. manussත් ප්‍රතිලාභයේදී එක ප්‍රභවයක්. ඒක තේරුම් ගන්න ඒකත් ගෙවන් කරලා අරූප භවයට යන තරමට පාර කියලා දුන්නා නම් බුදුචාන් වහන්සේ සිතාත තාපසව ආලාර කාලාම උත්තරාම පුත්සකාවට යනකොට ওই ටික තමයි කරලා දුන්නේ. අරුප බබේ යන කම ගිහිල්ලා දුන්නා. දීලිවල ඒ ගුරුවරු කොච්චර සතුටු වුණාද කියනවනම් ඒ ගුරුවරු ආලාර කාලාම උත්තරාම සතා කළා කිව්වා. මයිලකට ඔය ඔබතුමා වගේ ලක්ෂ ශිෂ්‍යෝ කවදාකත් ඇවිල්ලා. සුමානෙන් දෙකෙන් මට මේ රූප භවයට යන්න පුළුවන් තැනට ආවේ නිසා අපි මේ ඉන්න ශිෂ්‍ය පිටර 550 250 250 අපි දෙකොල්ල බෙදාගෙන මේක කරමු කියලා සිතාර්ථ තාපතයට ඒ පන්තියේ භාගයක් දුන්නා. ත්‍රිපුණ ඥානයක් මේ තමම භවයේ බව. කාම භවයේ දන්නවා. රූප භවයේ දන්නවා. අරූප භවයේ දන්නවා. තමම භවයේ බව තේරුණා. තේරුණ නිසා කිං කුසල ගවේෂීව. කිං සත්‍ය ගවේෂීව බොහෝම ස්තුතියි. ඔබතුමා කරපු වැඩේට ස්තුතියි. ඔබතුමා දන්නවනේ මම හිතේ ආවයි කියලා. හැබැයි මට මෙතන නතර වෙන්න බෑ. මගේ යන ගමන මේක නෙවෙයි. ඊට සාපේක්ෂව බලන්න අසිතතාවසයට මොකද උනේ කියලා. අසිතතාවසයට උද්දෝධ රජු මේ හත් අවුරුදු කුමාරයා දුන්නාට පස්සේ නිය රූප ලක්ෂණ දකින්නකොටම දැක්කම යා මෙන්න මේ තරම් පිං ඇති කෙනෙක්. ගීකේ හිටියොත් අක්විත රජ වෙනවා. පැවිදි වුණොත් කාම ලෝකයට ඇතහැරියොත් බුදු වෙනවා. මෙයාට හොඳ විශ්වාසයක් තියෙනවා. මේ දෙකේ මෙයා මේ රජ වෙන ආසාවට වැඩිය පැවිදි වෙලා බුදු වෙන ආශාවේ එයි කියන එක. සුද්ධෝදන රජුට ඇහුනේ රජ වෙනමයි කියන එක විතර. යා ගියානේ අම්මේ අපේ પરම්පරාවේ කවුරක්වත් සක්විත රජ වෙලා නැහැ. ඒ නිසා කොහොමද මෙහා ගිහි කියලා රඳව ගන්න ඕනේ කියලා. නමුත් අර සත්‍යයේ බලමයි මේ නිසා මේ තාවදට ඇඬුණා hina ගියා. බුදුදන රජු බය වුණා මේ උත්තම ගුරුන්නාංශේ ගුරුදේවයාට දරුව දැකලා ඇයි hina වෙන්නේ ඇයි යටන්නේ කියලා. මොකද යා දීලු කරන කෙනෙක් නෙවෙයිනේ. ඊට පස්සේ කිව්වා මෙයා අනිවාර්යයෙන්ම බුදු වෙනවා. ඒ සතුටුයි. ඒ යන්නන්නේ. අනිත් මට කවදාකවත් දකින්න හම් වෙන්නේ නැහැ. ඇයි ඒ? මම මේ රූප භවයට බැඳිලා මම මේ රූපය අරූපයට බැඳිලා අරූප භවයේ තමයි මම උපදින්නේ. අරූප භවයේ උපදිනාට පස්සේ මට ඇස්කම් නැහැ. ඒ නිසා මට මේ බුදුරජාණන් ප්‍රයෝජන ගන්න බෑ. ඉතින් එයාට පුළුවන්කම තිබුණා නම් මේ අනුභවය ප්‍රතික්ෂේප කරන්න. එයාට අඬන්න ඕනේ නෑනේ. ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් ඒකට ඇබ්බැහිකමක් තියෙනවා. මේක බුරුමේ විපස්සනා උගන්නන තැන්වල නැවත නැවත කලුපිටිමැද මැද කලුපිටිමැද වැද පෙන්නන ඔන්න සමතේ කෙරුවොත් ඔබට අහු වුණොත් ඔක්කොම ලහු වෙන්නේ නැහැ. අහු වුණොත් එයාට ඕනුණක් ගලවන්න බෑ. ඉතින් සමේ භවය කියන එක මේ සත්තු වගේ, තිරිසන්නු වගේ කාමෙටම ඉපදිලා කාමෙම ගත කරලා කාමෙම මැරෙන්න යන්නේ නැතුව බණක් භාවනාවක් කරලා මේ කල හැකි මට්ටමින් රූප භවයක් අපි කියනවා මේ රූප කර්මස්ථානයක් එහෙම නැත්නම් අපි කියනවා නම් රූප ධානය ඇති කරගත්තොත් එයා දන්නවා මේ නිරාමිෂ සුඛය කියන්නේ ආධ්‍යාත්මික සුඛය කියන්නේ නැත්නම් ආගමකින් ලබා ගන්න නම් උතුම්දී ඒක නැත්තම් බුදුජානනාංශය සඳහන් කරලා තියෙනවා නැති කට්ටියට මට මේවා කියලා තරහ වුණාට මෛත්‍රික තරහ වෙන්න බෑ තරහ වෙනවා බුදු අමෘත් එක තරහ වෙන්න මුර්ගයෝ කියන. මේ කාමෙම ගැන උදේ ඉඳලා හැන්දෑ වෙලා කතා කරන ඒ කෙනාට පపంచාවි රතෝ මගෝ පපංචාවි රත්ති කියලා කියන්නේ නිතරම තණ්හාමාන දිටි වඩන්න මම කල්පනා කරන්නේ මම හිතන මගෝ කියන වචනේ පාවිච්චි කරනවා මගෝ කියලා කියන්නේ මොඩයයි කියලා අට කතා සාහිත්‍ය මාසලා කියන්නේ හැබැයි ගුරුවරු අපේ දක්ෂ ගුරුවරු කියනවා මුර්ගියෝ කියලා. කාමෙත්‍රම දඟලන. කාමෙ වෙපතිලා කාමෙම නැතලා කාමෙ මැහිලන එකට මගුලෝ කියනවා. එහෙම නැත්තම් ඒ අහිංසකය වුණියෝ අනිත් වගේ කාම තණ්හාමාන දිට්ඨි වලට හිතවිලි පහළ නොකර අහිංසකව මේ අරමුණු නැති හිත එහෙමම තියාගෙන කරාට මුනිවරයි කියලා කියනවා. අහිංසකයෝ මුනියෝ මේ වෙලාවේ කල්පනා කරලා අර කරන්න ඕනේ මේ කරන්න ඕනේ කියලා උඩු පෙරක දුරු කමුළුවේ දාගෙන නටන්න ගත්තොත් ප්‍රපංච කලීච් නැත්තම් වල ප්‍රපංච කරොත් බුරුක තත්ත්වයට වැටෙනවා. එතෙන්ට ගියා. මත එතෙන් ගියාට පස්සේ මොනවක්වත් නොකර ප්‍රපංච අභිරමණය කරන්නේ නැතුව අහිංසක මම જાජක් ඇති කරන්න යන්නේ නැහැ. මට මේ ඇතිවිති රූප භවය හෝ අරූප භවය බැඳ ගන්න හදන්නෙත් නැහැ. අල්ලපදා ගන්න යන්නෙත් නැහැ කියලා හරියට එතන දන්නවනම් ඒක සඳහන් කරනවා අපිට යමක් අල්ලන්න ඕනේ නම් මාළුවෙක් හරි අල්ලන්න ඕනේ නම් අපි දාන බිලිය චපල එකක් වෙන්න ඕනේ වක්‍ර එකක් වෙන්න ඕනේ කොක්කක් මාළුවෙක් අල්ලන්න ඕනේ නම් දාන බිලිය කොක්කක් වෙන්න ඕනේ කොක්කක් නැතු ඉදිකට්ටක් දාලා මාළුව අල්ලන්න යන්න බෑනේ හිතුම් දෙන්නකම් හිටියත් ඊගාව භවෙනකන් හිටිය කාදාකත් මලුවක් කවුද. එيشා Taman දාන බිලිය විතරක් තිබිලා බෑ ඒකට මේ මේ. හැම විතරක් තිබිලා බෑ ඒක ඇතුලේ බිලිය තියෙන එක කොක්කක් එක චපලයි එක වංකයි එක වක්‍රයි. ඒ වෙනුවට ඉදිකටක් දැම්මොත් කාදාත් මාළුව වෙන නිසා මාළුවාට ඕනේ වුණත් අපි දාලා තියෙන ඉදිකටක් නම් අපිට උඩ පැටලෙන්න බෑ. ඒ නිසා Taman ළඟ තියෙන මේ බිලිය දිගෑරලා හිතුවා දිගෑරන කියලා හිතන. කියලා ඕනි කුණු හරි පෙකර දාන්න කොහොමද පැටලෙන්නේ. අනේ දිගෑරීම තමයි අහිංසක වෙනවයි කියලා කියන්නේ ස්මාර්ට් වෙන්න යන්න එපා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න යන්න එපා. රෝටි ඉස්සලා මේ කුට්ටිය කඩා ගන්න කියලා හිතන්න එපා. මගේ දරුවන්ට විතරක් සැප වේවා කියලා හිතන්න යන්න එපා. මගේ ජාතියට විතරක් සැප වේවා කියලා තීරම මේ චපල භවේ, වංක භවේ මේ නැත්තම් ඡාටගතිය, මායාවී ගතිය හැටි. මේ කුක්ක දිගෑරලා ගන්න. මාළු බානවා තමයි මාත්. හැබැයි මගේ බිලිය කොක්ක දිගෑරිච්ච එකක් මේකට කියනවා ඒ සංයෝජන ධර්ම හැකිලි දිගෑරෙනවා. නිසා භාවනා කරනකොට අපි හැකිල්ල තාම කොක්ක පිටින් තිබුණා නම් ඒක කාම භවයේ කොක්කවාදී. එතන රූප භවයේ කොක්කවාදී. දැන් අරූප භවයේ කොක්කවාදී නම ඔය කොයි එකක්ද බුදුචානන්සේ පොට්ටපාද සූත්‍රයේ කියන මේ කාම භවයෙන් බල ගලවන්න ඕනේ අපිට නන්දහාමුදුරන් සුරංගනාවිය වෙන්නේවා වගේ බුදුන් අපිට රූප භවය පෙන්නන කියන මේ රූප භවී ශෝක. එසා කාම භවය අතර. රූප භවය කියන්නේ කියන අරූප භවය ඊටත් එළිය ශෝක. ඒකත් අතර. ඊට පස්සේ අරූප භවය කියන්නේ කියන මේක නිකන් අවුදු සංඥාවක් විතරයි. අරූප භවයේ සංඥාවක් විතරයි. ඔබට රාගය අතහැරපන්. ඒක ලේසි කාම භවයට රාගය අතහරිනට වැඩිය අරූප භවය. ඔගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඒ නන්දකෝවාද සූත්‍රය නැත්නම් නන්දහම්සෝ දිවි ලෝකයට අනගහන ගිය කතාවේ තුරුටු වෙන්දරින් පෙන්නගෙන දිවි ලෝකයට ගිහිල්ලා අප්සරාවන් පෙන්නලා අප්සරාවන්ගේ රූපලාවන්‍ය පිළිබඳ බුදුහාමුදුරු නන්දහම්සෝන්ට කරන විග්‍රහය බලන්න නන්දර කොච්චර ලස්සනද නේ හරිම හැනේ කකුල් දෙක දිහා බලන්න පරිවේ කකුල් වගේ කැමති නැද්ද එක්කෙනෙක් ගන්නෑ නන්දහාමුදුරගේ කියලා රැක් කියලා. ඒ මේ බුදුහාමුදුරනේ මේ කියන්නේ මේ ත්‍රිපිටකේ තියෙන්නේ. ඒ මොකටද? අර ජනපද කල්යාණී කියලා කියන අර නරපණුව අතාරින්න. නැත්නම් ඒකනේ කොක්ක වෙදිලා තියෙන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ දවසක් කියනවා බලන්න බුදුහාමුදුරෝ ගහන ගැට. නන්දහාමුදුර දිවිලෝකට අන්න ගහන කියලා අර අල්ලලා තියෙන අර කුඹලා මාළුවට අල්ලලා නැතිනේ දැන් ගන්දස්තරේටනේ. ඒ වෙනුවට දිව්‍යාංගතාව පෙන්නලා කියනවා මේක බලන්නකෝ. මේක ගන්න පුළුවන් නේ. මේක කියන්නේ නාමස සුඛය කියලා. ඉතින් නන්දාඳුරු අපි කැමති අපි කැමති කියලා එනිනෙ නැත්ත දෙන්න. ඊට පස්සේ ගිනන්නේ ගිහලා භාවනා කරලා. හරියට මාරුණක හිත තියාගනි. ෂුවර් දිවි ලෝකේ කියලා. මම මෙතන කරුණාවයි ප්‍රඥාවයි වැඩ කරලා තියෙන හැටි බලනකොට ඒ කාම භාවයෙන් රූප භාවයට ගෙනියන්න මිනිස්සේ බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා ඒ කරන ඒවට කියන්නේ අපි මේ සම්‍යක් ප්‍රයෝගය. ඒ සම්‍යක් ප්‍රයෝගය බලනකොට ඔය අපි හිතන જાති කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කරන්න ඕන දේ ඒ වෙලාවට කරනවා. ඒ වගේ තමයි රූප භවයට ගිය කෙන අරූප භවයට බඳන්නේ ඒ වගේ ලස්සන කතාවක්. කලකට කියනවා ඒකත් අතහැරෙනවා කියන. ඉතියේ පොට්ටපාද සූත්‍රයේදී ඒක අහුව ඒ මේ අටසාරිපුත්තු බුදුහාමුදුරන් කියනවා ස්වාමීන් වහන්සේ යම් කෙනෙක් රූප භවයේ ඉන්නවා නම් ඒ චිත්තක්ෂණයට කවදාකවත් කාම භයවත් අරූප භවය දැනගන්න බෑ. ඒ අල්ලපු රූප භවයේ එතන එතන අභිලන්දනය කරගෙන යම් වෙලාවක යයිනේ කාම භවේ නම් යාර කවදාකවත් රූප භවය ගැන හිතන්නත් බෑ. අත්දකින්නත් බෑ අරූප භවය හිතන්නත් බෑ. මොකද මේ කාම භවයට බැඳිලා අභිනවනය කරනවා. යම් කිසි කෙනෙක් අරූප භවයට ගියා නම් එයාට කාම භවය, වතුරු භවය හිතන්න බෑ අත්දකින්න බෑ. එයා අරූප භවේ බැඳෙනවා. తත්‍ර తත්‍රාබිනන්දනි. ඒ නිසා කාම භවයේ ඉන්න කෙනාට බුදු කෙනෙක්ම පහළ වෙලා විල කියන්න ඕනේ. ඔහිර වැඩි ඝර්ෂණය අඩු, සාමකාමී, පිරිච්ච, සන්තුෂ්ටිකර සාසන සම්පත්‍ය යුක්ත වූ රූප භවයක් තියෙනවා. මං අදහලා ධර්මයේ අදහලා කරුණාකල මේ උත්සාහ කරන්න. ඒක ඇත්තට බුදුහාමර පහළ වෙන්නේ ඉස්සරත් කරලා දුන්නා. ඊට පස්සේ අරූප භවයට ගිහින්. ගිනියලා එනිසා අරූප භවයේදී තේරුම් කළ දෙන ඔතන තියෙන එක හැව විතරයි. සංඥා විතරයි. කතරින්ද කියලා. ඒක නිසා මේ කාම භවයට සාපේක්ෂ කරලා කාම භවයට ප්‍රත්‍යুৎপন্ন කරලා රූප භවයේ පෙන්න කාම භවය අතයි. ඊටසේ රූප භවයට සාපේක්ෂව ප්‍රත්‍යুৎপন্ন අරූප භවයේ පෙන්න කාම රූප භවය අතයි. ඊට පස්සේ අරූප භවය අරගෙන වෙන්න මේක ඉතින් ගන්න දෙයක් නැහැ දැම්පිච්ච විවිධ කැලක් වට ඔක ගන්න දෙයක් නැහැ ඕකට තියෙන ආසාවත් අරින්න ඒක නිසා අපිට මේ කේවල වටිනාකමක් නැහැ කාම භවයේ සාපේක්ෂ වටිනාකමක් විතරයි රූප භවයේ කේවල වටිනාකමක් නැහැ ඒක තියෙන කාම භවය අතරින්ද ඒ වෙනුවට ගන්න අඩයක් විතරයි ඒ රූප භවයට සාපේක්ෂව අරූප භවයක් අල්ලන්න තරම් හිතේ තියාගන්න තරම් කරුණක දාලා දැන්පත් කරන්න තරම් ඇඳගෙන තියාගෙන කරක් දෙයක් නැහැ. මේක නැති කිරීම සඳහා පමණයි මෙන්න මේ වගේ එක එක් කුසල එකට ගන්න ක්‍රමයක් ඇර මේ භාවය කඩන්න බෑ. ඒ නිසා අපි යම් තැනක මට ස්ත්‍රී භාවයක් තියෙනවා මට පුරුෂ භාවයක් තියෙනවා මම අර தත්ත්වය මේ தත්ත්වය කියලා කවුරු හරි ක්ලේම් කරනවා අඩු ගන්න කරනවා නම් මට මම සෝවාන් මම සකදාගාමි මම අනාගාමි කියලා තණ්හාමාන දිට්ඨියෙන් කතා කරනවා නම් හොඳටම ලක්ෂණයක් ඌගාව එක නෑ කියලා. තියෙනවනම් උට අහිගීර පිටලා තියෙනවා කියන්නේ. ඒ අපි ලොකු සංසින්න කාලේ ඒ කටකාර ආම්දුර කෙනෙක් ඇවිල්ලා ඉතියා ඒ ආම්දුරු දැන් අපි ඒ සංස්ථාවේ ඉන්න ආම්දුරු මේ මුදල් පරිහරණය කරන්නේ. ඉතින් බොහොම විනීන මේ ආම්දුරු සංස්ථාවේ මම හැබැයි මුදල් පරිහරණය කරනවා. දීර පාන්නේ කරනවා. අන්තිම ලොකු සංඥානේ මේ කාරණාකාරයයි. ඉතින් හරිම කටකාරයි. හැබැයි ලොකු සංහඳට හරියට සලකනවා. ආපුවාම ලොකු සංහඳ දෙන්න පුළුවන් දේ දීලා පිටක් කරනවා. මොකද බේරන්න බෑ. දවසක් ඇවිල්ලා කියනවා අවතරයි ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේලා ඇසුරු කරලා තියෙනවා. අපි දන්නවා වහන්සේලා පණ පිටින් පණ තියෙන කම්මේ තිල්පද රකින්න. මේ සමහර ආමනියෝ ඉන්නවනේ මේ මොකක්වත් නැතුව මේ සෝවන්නුයි කියන්නේ. සකදාගාම විරංග මට නම් තේරෙන්නේ නැහැ මට කියලා දෙන්න ඔබ වහන්සේ මේ අපි ඒ වගේ කෙනෙක් ආවම මොකද කරන්නේ කියලා මේක ඔබ වහන්සේගේ විශේෂ එක මම නම් දන්නේ නැහැ. ඊට පස්සේ ලෝසාන්ජි කිව්වලු මේ සුගුණතරාම් දුරන්නේ අපි කියන්නේ නුගුණ සාර කියලා. සුගුණ සාර තමයි නම. නුගුණ සාර කියලා කියන්නේ සුගුණ සාර. කවුරු හරි ගාව සෝවාන් තියනවායි කියලා කිව්වනම් ඔබ පැහැදිලිව තේරුම් ගනි ඌගාව එක නැහැ කියලා. එතකොට ඔබ දිනුනි. හරිම ලේසි ඉවර කරමු. මේ භවයේ අල්ලනවායි කියලා කියන්නේ මේ తాවකාලිකව හම්බෙච්ච දේ මේ තරම් තම ප්‍රපංච කරන්න බාර ගන්න කෙනෙක් නම් ඒ මනස අහිංසකයි. මනස ඇත්තටම ඒ ඒ මොකක් හරි ප්‍රපංච කිරීමක් මත වෙන්න පුළුවන්. ඒ මනුස්සයා ළඟ ඒක භවයකට ප්‍රපංච කරන්ට මේ ධානයක් මේ විපස්සනා ඥානයක් මේ මාර්ගඵලයක් ගත්තනම් ඉතින් තේරුම් ගත්තනම් ඔය ගෑණියෙකුට සල්ලි වලට දේශපාලනයට ගියා වගේ මේකක් තමයි මෙතනක් තියෙන්නේ. ඒ නිසා මේවා ධර්මයේ නිසාම හටගත්ත භවී ගැට. ආධ්‍යාත්මික ජීවිතය යනකොට අනන්තවත් අපිට මේක මුල් දෙන්නේ. කරුණාකරලා අහිංසක වෙන්න. කිසිම වෙලාවක චෝදනා කරන්න යන්නත් එපා. කිසිම වෙලාවක පිළිගන්න යන්නත් එපා. මතක තියාගන්න ගුවන් කරලකට කිරි වදින්න වදින කරල පල්ලයට නැමෙන මිසක ඔලුව උස්සන්නේ. උණ ගහක් වැවෙන්න වැවෙන්න ඔලුව පල්ලයට හරවන මිසක් වැවෙන්නේ. ඒ නිසා මේ භාවය පිළිබඳව භයානකම දන්න කෙනෙක් කවදාකවත් ඒක මේ තමයි තණ්හා වඩන්න, මානෙ වඩන්න, කී වඩන්න පාවිච්චි කරන්නේ. එහෙම වුණොත් යවස් විදිලච්ඡාවකටපත් වෙන එකට කියනවා අපිච්චා අධිකම අපිච්චතාවය. Taman දන්න කිසිම දෙයක් කාටවත් පෙන්නා නොසිටීම සඳහා පුදුමාකාර ප්‍රයත්නයක් ගන්න. අධිකම අපිච්චතාවය යම් කෙනෙක් මහිච්චතාවයේ තියෙනවා. ඉතින් බොහෝ විට ඒකට කියනවා අතිමානෙන් කරගන්න දේවල්. ඉතින් භාවනා කරන හැම කෙනාම මතක තියාගන්න. අපිට භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා. ඒක පිළිබඳව නම් සැකයක් නැත්තේ නෑ. නමුත් මේ ප්‍රතිඵල ප්‍රපංච කිරීමට ගත්තොත් ඒ ප්‍රතිඵල නිසාම යායතන කොල්ලබපත් එක ශ්‍රී ලංකාවට ගියාවා වගේ අහුවෙනවා. ඉෂායි ප්‍රතිඵල ලැබෙනකොට යන කාම ලෝකේ අපි ඉන්නකොට අපි සාමාන්‍ය ආර්ථික පන්ති ඉන්නකොට අපි සාමාන්‍ය දැනගන්න ඕනේ මධ්‍යම පන්තියට වැටෙන්න. නැත්තම් අපිට මේ වගේ අවිල විවේකයෙන් භාවනා කරන්න හම්බෙන්නේ අපි දුප්පට්ටන කිපදුන නම් අපිට විවේකෙත් නෑ අපිට ගල්ලිත් නෑ මොකුත් කරන්න බෑ. ඒක හුඟා පොසත් උනත් කරන්න බෑ. ඒ නිසා එතෙන් එන්න උපදෙස් දෙනවා බුදුහාම අනන්තවත් උපදෙස් දීලා තියෙනවා කාම ලෝකේ උනා. සාමාන්‍ය මට්ටමකට ඉන්න උත්සාහ කරන්නේ. ඒකේ වල පස්සේ මොකද ඒ? විවේක ගන්න ගිහලා පොඩ්ඩක් විවේක වෙනවා. කැලීකට ඵලයක්. ගහක් මොනට ඵලයක්. ඉස්තරනට ඵලයක්. ගිහලා පුළුවන් නම් දක්ෂ ගුරුවරයෙක් අල්ලගෙන මේ රූප කර්මස්ථානේ අල්ලගෙන. ඔක වවපන්. හැබැයි ඒක ගන්නේ අරකට ඇල්ල මේක අල්ලන්න නෙමෙයි. ඒ රූපය ගෙවම් කරපදාසුන අරූපිට යන්න පුළුවන් නිසා. අරූපිට යන්නේ ඒක අල්ලන්න නෙමෙයි. ඒක විසිකරන්න ලේසි. අරියට ගුරු උපදේශ ලැබුණොත් කාමයේ විසිකරනට වැඩි. අන්නේ පච්චුප්පන්න භාවය සාපේක්ෂතාවය මේක නිසා මේ කතා කරනවා මේක නිසා මේ කතා කරනවා කියන දේ සමහර කෙනා හරි අමාරු කියලා තේරුම් ගන්නවා. ඒ මොකද හේතුව තමන් උපයාගත්ත දේ අතහරින්න යාට බෑ. ඒකට මෙන්න මෙහෙම සමීකරණයක් ගෙනත් දාන්න ඕනේ. දැන් කාම ලෝකේ ඉන්න කෙනාට අන්ත දුප්පතාට වැඩිය මධ්‍යපන්ති ඉන්න කෙනාට තමන් හසුරවන්න පුළුවන් ශේෂ්ඨ ටිකක් වැඩි. දුප්පතා කාගේ හරි යටතේ ජීවත් වෙනවානේ. මධ්‍යපන්ති ඉන්න කෙනාට ප්‍රභවය වැඩි. තමන්ට තෝරගන්න පුළුවන් වෘත්තිය දේවල් ප්‍රමාණය වැඩි. ඒක නිසා ඒ ප්‍රමාණය වැඩි වුණාට පස්සේ එයා මේ ලැබිලා තියෙන මේ හොඳ දේවල් ඇතුලෙන් වඩාම හොඳ දේ තෝරන්න බැරි නම් තුන්නට වැඩන්නේ නැහැ. හොඳ දේ තෝරනවා මිසක හොඳ දේ ඇතුලෙන් වඩා හොඳ දේ තෝරන්න ගන්න. ඉතින් යාට ඒකට ඥානෙ නැහැ. ඉතින් ඒකට යා වඩා හොඳ දේ තියෙදි හොඳ දේ අල්ල ගන්නවා. මොකද යා කියනවා මම දුප්පත් ඉඳලා මෙතෙන්ට ආවේ. මේ හොඳ දේ උනත් මම උපයෝග දෙන්නේ විශ්ි කරන්න බෑ. ඒ සම හොඳ යන්නේ කවුරුහරි ප්‍රඥාවන්ත කෙනෙක් හරි ඔක හොඳයි. අයියකෝ මේ තියෙන වඩා හොඳ දෙයක්. එයාට අර උපයාගත්ත හොඳ දේ අතහරින්න බැරි නිසා ඒ මනුස්සයාගේ දියුණුවට බාධා කරන්නේ එයාගේ හොඳ tikai කියලා සුද්දෙක් කියනවා. ඒ නිසා යට වඩා හොඳ තෝරන්න බෑ. අපිට වෙලා තියෙන්නේ ඒක. අපිට මේ දවසින් දවස දවසින් දවස වඩා හොඳ ප්‍රස්තාව ආවට අපි අර අල්ලගෙන ඉන්න භවයේ තියෙන කැඹිරිල්ල නිසා ඒක බදාගෙන ඉන්නවා මිසක් ආවෙට ඊගාවටන වඩා හොඳ දේ අල්ලන්න බෑ. මොකද මේ හොඳ දේ උපීලාගත්ත දෙයක් මගේ දාඩිය මාසින් අංගපුතෝ දෙන්නේ. ඒ ඡයාර වඩා හොඳ දෙයක් නෑ. ඒ වගේම වඩා හොඳ දෙයක් අනේක නට අපි දොස් කියනවා. හිතුවක්කාරයා, රැඩිකල් වාදියා. එහෙම නැත්නම් ඉක්මන් වෙන්න ආදිනවා. මුතිය උදුර දැනගෙන යන්නේ. එතෙන් ගියාට පස්සේ ඊට ඊට ඊට වඩා හොඳ එකක් අම්ම. ඒකෝට ඒකත් අරින්න බැරි නම් අන මිටිල්ලගත් එක වගේ වෙලා තියෙනවා. ඒ නිසා මම අද ප්‍රකාශ කරනවා. අද මේ භාවනා කරන ලෝකේ ඉන්න අපට හම්බෙච්ච තරම් ඉඩ ප්‍රස්තාවක් වඩා හොඳ තත්ත්වයක් අපේ අම්මලට අපච්චිලට හම්බුනේ. අපේ ගුරුවරුන්ට හම්බුනේ නැහැ. අද අපිට තියෙන වගේ විශාල ඉඩ ප්‍රස්තාවක්. හැබැයි මේකට වඩා හොඳ දේ තෝරලා දෙන්න කාටවත් දෙන්න යන්න එපා. ඒ අවස්ථාව. ඒකට තමන්ට ලුණු මිරිස් කන මොලයක් ඕනේ උකුණු හිසක් තරම්. ඒකේ දන්නේ නැත්නම් අපි කොහොමඩක්වත් තෝරන්නේ පාචල් දෙයි තුච්ච දෙයි. ඒක හොඳයි. නරක නෑ. වඩා හොඳක් තියෙදි හොඳ තෝරනවා කියලා කියන්නේ. ඉතින් මුර්ගයා කියන තෝ වෙන මොනවා කියන්නේ. ඊට පස්සේ එතන ගියාට පස්සේ ඊට පස්සේ හොඳ එකක් වෙනවා. ඒකටත් යන්න ඕනේ. ආන්න යන කෙනාට මේ භවය කියන එක එකතැනම අල්ල ගන්න ඕන එකක් නෙවෙයි. ඇයි මේ විදිහට අපිට ලැබෙන ලැබෙන ප්‍රස්තාවේදී වඩා හොඳ දේ අල්ලන්න බැරි ඊට හෙට අපි කතා කරන්නේ නැත්නම් අද පටන් ගන්න උපාදාන කරගෙන තියෙනවා. අපේ රුචි කියලා જાතියක්, අපේ පෞෂත්ව කියලා જાතියක්, ඇබ්බැහි කියලා જાතියක් අම්මා මුත්ත කිව්වත් අරින්නේ. ඊසයි අපේ රුචි මනාප අමනාප පෞෂත්ව ලක්ෂණ ඇබ්බැහි වගේ තියෙනවා. සාර්කච්ඡ සාංශික අහනකොට ඒ කොටි තහම්දුරෝ මේ භවය කියන එක ඒ තත්ත්වයට බැඳෙනකම අපි කියන්නේ මහලු කාර්යෝ මහලු කාර්යොත් ඉන්නේ එකතු වෙන කරන්නේ. ඒ වගේ ඒ භව හදාගන්නවනේ අපි. ඒ කල්ලි ගහිනවා කියලා එකක් තියෙනවා. අනිත් කල්ලි ගහනට පස්සේ ඒකට බැඳෙන ගතිය මම කරගත් එකද මේකේක දේවල් වලට උපාදාන කරන එක මම කරගන්න එකද සයන්කතන්ද පරකතන්ද සයන්කතන් පරකතන් දෙකේම එකතුවක්ද නැත්නම් ආශයන්කාර අපරක්කාරන් කියන දෙකේම නැති අදිච්ච සම්පන්නද කියලා. ඒතර සාරිපුත්තු සාන්ත කියනවා මේ භවයට ලනුව දෙන නෙමියාව දෙන බැහැ දෙන මේ උපාදානය මම විශ්ින් කරගන්න එකක්. එහෙනම් මම මේට වඩා හොඳ දෙයක් අල්ලන්න ඉදිරියි. ඒක පූර්ව නිගමනයක් වෙන්න පුළුවන්. හැබැයි කවුරු කරන දෙයක්වත් නෙවෙයි. දෙගොල්ලෙක් තුලකට දෙයක්වත් නෙවෙයි. දෙගොල්ලෙන් පරිබාහිර වෙන එකක්වත් නෙවෙයි. තණ්හාව නිසයි මේ භවය තියෙන්නේ. තණ්හාව වැළූ බැලමට එච්චරම අල්ල බදා ගන්න ගතියක් නැහැ. ඒක තමයි 70 70 දෙනකොට එකම දේ බොහෝ කාලයක් ඇසුරු කරනකොට පුතුම විදිහට ඒකට ආකර්ෂණය වෙන්න පටන් අර ගන්නවා. ඉතින් අපි මේ භව ගමනේදී අම්මා කියලා එකෙක් කල්නවා. <clears throat> තාත්තා කියලා තව කෙනෙක් කල්නවා. දරුවා කියලා තව කෙනෙක් කල්නවා. ගුරුවරයා කියලා තව කෙනෙක් කල්නවා. මේක රත්තරන් කියලා ඒක අල්ලා ගන්නවා. මේක රිදී කියලා අල්ලා ගන්නවා. මේක මගේ රුචිය කියලා අල්ලා ගන්නවා. මේ අල්ලාගත්ත දේ මොකಾದෝ මොකද වදාගත්තා වගේ මේ භවයේ හම්බ වෙච්ච මේ කුණු කන්දලේ ඊගාව භවයට යනකොට හුලඟක්වත් මතක නැහැ. නමුත් ඉන්නකම් කන එපා කියන මැරෙන්න. ජාතක කතාවේදී බුදුජාණන් වහන්සේ ඒ රජුරවන්ට පුරෝහිතය වෙනවා. ඒ රජුරවන්ගේ ඊටාමත් මනරම් දිශව අකාලේ මැරලා යනවා. රාජ්‍ය රාජ්‍ය විමසන්නත් බෑ, කල්ලල්ල, බොල්ලල්ල ඕම් දුකටපත්. ඉතින් මේ මේ රෝහිතයා කියලා කියනවා ඔබතුමා රජතුමා වාසයි. මෙහෙම දුක් විඳින්න ගියාට මේ රටේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේදී අසාධාරණයි. රජුරෝ කියන මොන જાතියෙන් කරලා හිත හදා ගන්නත් මෙච්චර ප්‍රියමනාප මගේ විෂය. අකාලේ මිය ගියා මොන තරම් එතුමිය මං ගැන තැවෙන නැද්ද මං එතුමිය ගැන තැවෙන නැද්ද ඔබට තේරෙන්නේ ඔබ ගෑණි මැරිස්ටර්ස් තමයි ඔබට තේරෙන්නේ කියලා රජු පාරලන්න කැමති නෑ එයා කියනවා මේ වෙලාවේ අනිවාර්යයෙන්ම පශ්චාත්තාප විය යුතුයි ඒක ඉතින් ඒක ස්වභාවය කියලා මේ පුරෝහිතය බුද්ධස්තන ගෝසත්නාසි ඊට පස්සේ පොස්තනාසි සාකච්ඡා කරනවා කියනවා ඔබතුමාගෙන් වියෝ වෙන්න උණයි කියලා දේවිනාසී ඒකාන්තයෙන්ම පශ්චාත්තාප වේ කියලා ඔයාලට ෂුවර්ද කියලා ගෑණි වෙන මිනිහෙක් එක්ක ගියාට පස්සේ හිත මිනිහගෙන පස්චාත්තාප වෙන්නේ නැහැ නේ. ඒ වගේ එකක් නේද තියෙන්නේ. නමුත් මිනිහා හිතන්නේ වෙන්නේ අතහැරලා පස්සේ අනිවාර්යෙන් පස්චාත්තාප වෙනවා කියලා. ඊට පස්සේ කියනවා ඒකේ එහෙමමනේ මෛත්‍රිකේ තරම එලිගලි වාසය කරන්නේ. මම එකක් කියන්නේ ඔබ වහන්සේට. ඊයම් මණ්ඩියට දැන් ඔබ වහන්සේ ගැන හාංකා විශයක්වත් මතක නැහැ. උතුරම දිරුණ කේක්කේ. ඉන්දිකිල කියන කොහොමද ඔබ කියන්නේ බලපන් මේ දිවෙන් දිව ගානට මගේ බිලෝන් වහන්සේ ගැන මේකට කතා කරන්නේ. මම ඔබ අන්තිර ඔප්පු කරලා පෙන්නන්නද? ඔප්පු කරලා පෙන්නුවාට පස්සේ බාර ගන්නවා නම් මම ඔබතුමා රජුරුල මා මරන්න පුළුවන් මට අවස්ථාවක් දෙන්න කියලා. ඔප්පු කරුවොත් මම බාර ගන්නවා. හැබැයි මම ඔබට මේ දැනටමත් හිතන දක්ලා ඉන්නේ මේ මේ ඒක උන්නාන්ද ගැන මෙහෙම කතා කරන්නේ. ඊට පස්සේ මේක සිල්ලමක් කරන්න බෑ නේද? රාජ්‍ය සභාව කැඳවන්නේ. ඔක්කොම ඇමතිවරු ගෙනල්ලා පෙන්නන්නේ. වෙන්න රාජ්‍යම තියෙනාට පස්සේ මේ බොස්නනාන්ති ඉර්තිය පානවා. අර මැරිච්ච බිසෝන්නාන්සේට දැන් ඉන්න භවයේ මතුවෙන්නේ. ඒතර කොම කුරුමිනියක් මතුවෙනවා රායසභාව මැදි. මුචිලා ගොම්බෙට්ටක් පස්සෙන් බතර තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යනවාලේ. එතකොට දැන් කවුරුත් දන්නේ නැහැ මේ වෙන්නේ ඉන්ද්‍රජාලය මොකද්ද කියලා. රජුරෝ තෝල්මන් ඊට පස්සේ මේ පොස්ටන් වහන්සේ ඒ ගුරු කුමිනියට කතා කරලා කියනවා ඔබතුමිය ගියාත්මේ බැඳලා හිටපු රජ්ජුරුවන්ට මනාපයක් හෝ සිත්තර වෙන ගතියක් හෝ ඇලිබෙදී ගතියක් තියෙනවද මතකයක් තියෙනවද කියලා. ඒක ගොමුකුරු වෙන අතරල මම මේ තල්ලු කරන ගොම්බෙට්ට තරම්වත් මට ඕක වටින්නේ. මේ ජීවිතේ මට ඕනේ මේ ගොම්බෙට්ට. ගෑණියක් වෙලා ඉනකොට තමයි රජුරෝ ඕනේ කරන්නේ. දැන් ගොම්බි ගොම ගොරුමිණෙක් වුණාට පස්සේ රජුරෝ කිව්ව මොනව කරන්නේ? මට මේ ගොම්බිට වටිනවා කියලා සල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යනවලු රාජ සභාව පැත්තකට. අපි බදාගෙන ඉන්න ඔක්කොමලා. ගොම ගොරුමිණෙක් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. එදාට ගොම්බිට තමයි ලොකු දැන් තමයි මේ ඕස්ට්‍රේලියානු වීසා එක දෝනේ අපිට. කැනඩා වීසා එක දෝනේ. දැන් තමයි මේ තේරෙම තියෙන්නේ. මැරිලා පොඩ්ඩක් වයර් මාරු වෙච්ච ගමන් කොහේ යයිද කියන්නේ. ඒ වයකුමාර වෙච්ච එක මේ තරම් කඹුරු නැහැටි මෙච්චර රණ්ඩු කරන හැටි මෙච්චර ක්‍රෝධමාන කරන හැටි තෝතෝ වරපල හරි කරන කියන දකින්නකොට බුදුහාමුදුර අපි දිහා බලලා hina නොවි මොනව කරන්නද කියලා හිතන. බුදුන් කිව්වේ తත්‍ර తත්‍රාවිනන්දනි මොකද්ද දුන්නේ එක බදාගත්තා. වහ පිහියක් නැහැ. අල්ලගොයිද මෙහෙට පෙන්වන්නෙත් නැතු අහංග කරන කන. බල්ලෙක් අහංග කරන කන්නේ මිනිස්සෙකි ගෝබෙට්ට තමයි. ඌට ඒක තමයි රාජභෝජනේ. කවරේ කරන්න ගන්නේ බැරිච්ච මල්කුව බලුගලක්වත් තමයි. ඌට මේ රාජසභාවට ඇවිල්ලා රාජපීය භෝජන කන්න බෑ. ඉතින් අපි කබරේකට කතා කරලා චිකතේ හරි හවුත් වැඩේ ඔය බලලා පැරිලා ඉන්නේ ඌත් කෑවේ අසුචි කියලා. ඉතු කතා කරන්න බවනසු. ඒක දවසක් හැරපොත්තු දෙන්නේ කතා කරලා හිටියලු මේ බොහොම කුණු කනක. දෙන්නේකට කකා කතා කර කර ඉන්න ගමන් එක් කරපොත් එක්කලු මචං. අපි ගිතර අලුතින් හදන්නේ පැන්ට්‍රියක් හදලා තියෙනවා. මාබල් හරි ලස්සන හදලා තියෙනවා කියලා ඉතින් අනිකර වදික මචං මේ කන බොන තැන් වල කැත කතා කතා කරන්නේ කරපොත්තට ওই මාබල් වලින් වැඩක් නැහැ ඕට ඔන්න තුරු වෙච්ච කලක් නැහැ ඒ වෙලාවේදී මේ ලස්සනට මාබල් වලින් හදලා මැස්සෙකුට යන්න බැරි වෙන්න පැන්ටි හැදුවයි කිව්වෝ කරපොත්තට වාස විලි වෙච්චා ඔය ටික වෙනකන් තමයි අපිත් නටන්නේ මරණින් එහා පැත්තට මේ තියෙන එකම වටිනාකමක් අත ඉතින් ඉන්නකම් මේක උපාදාන කරගෙන ඉන්නවා දිහා බලනකොට ඒක දිහා අපිට බලන්න පුළුවන්. අනුන්ගේ වරන් බලන්න වෙපා මම බඳලා කියනවා. ඒකකොට අපිට පහසක් ඇති වෙනවා. හරිම භයානකයි. Tamange දිහා බලන්න. ඇති වෙන්න බලන්න. තවත් කැමති කෙනෙක් හම්බෙලා කතා කරලා එකතු වෙලා බලන්න. අපි මේ අද ඉන්න තත්ත්වයේ මේ කුණු කන්දලේ මේ අසුචිය රකින්න මොන්න තරම් සැලසුම් කරලා තියෙනද මේක නැති උනායි කියලා මොකද වෙන්නේ? මීට වඩා හොඳ තැනකට යන්නේ. මේ මේ කුණු කන්දලේ අතහැරියා. අතහරින්නේ. වඩා හොඳ තැනට යන්නේ නැති අපි උපයාගත්ත මේ හොඳට තියෙන ආදරේ නිසා. ඉති උපාදාන කියන භවයේ උපාදාන කියන මේ தત્ත්වයේ හැටි දිහා බලනකොට මිනිස්සුෙකුට විතරයි කියනවා එහෙම තමන්ගේ උපාදාන දිහා බලන්න පුළුවන් වෙන කිසිම පරිණාමයක කිසිම සතෙකුට මේ උපාදාන කියන දිහා බලන්න බෑ. අපිට හම්බෙච්ච ලොකුම දෑවැද්ද තමයි මේ සංසාරේ. බුදුහාමුදුර කෙනෙක් වගේ ඇවිල්ලා කණ්ණාඩිය මුලට ඇල්ලුවාට පස්සේ අපි දැන් මේ මොන වගේ දේවල්ද බදාගෙන ඉන්නේ? මේ බදාගෙන ඉන්න දේෙන් කවදා හෝ අපිට සුභ සිද්ධියක් වෙනවා. එනොත් මේ මමයේ මාගේ කියාගෙන මේ බදාගෙන ඉන්න කිසිම දෙයකින් මරණයෙන් එහා පැතර වැඩක් කරනවා. වැඩියෙන් බදාගත්තොත් මරණය ඊටාම දුක්ඛිත. උණයි අතුත්ති කරයි කාමදාසයි. ඒක නිසා යේසුස් වහන්සේ පවා කියනවා පෝසතෙක් දෙවියන් වහන්සේ දකින්නයි කියන එක ඔටුවෙක් ඉදිකට ඉලකින් යන්න හදනවා. පොසෙට කඩාවත් දකින්න. මොකද උට රකින්න ගොඩක් දේවල් තියෙන නිසා මරණ වෙලාවේදී භාගයට නැත කරපු ව්‍යාපාර ගොඩක් ඉතු කරලා මැරෙන්න වෙන්නේ. ඉතින් ඒ ව්‍යාපාර තියෙන තැනක මැත්තෙක් වෙලා හරි ගොමු කුරු වෙලා හරි කරුතොත් එක්කලා ඉපතිලා. ඉතින් ඊට පස්සේ උට ඒකකින්වත් ප්‍රයෝජන ගන්න බෑ. නිසා ඉන්නකම් මේ ලැබිච්ච වස්තුවට මේ වස්තු වශී කරගෙන සිද්ධි කරගෙන දැනට පිනට යොදවලා සපසේ ජීවත් වෙලා කැලියකට ගිහිල්ලා බණක් භාවනාවක් කරන්න වස්තුව අපිට කරදර කරනවා නම් ওই වස්තුව නැදකින්න පතන්නදු. ඒකින්නේ අපිට හිතෙන්නේ. මේ වස්තුව විදිහට පාවිච්චි කරන්න පුළුවන් මේ මනස උපාදානිය කියන එකේ අගමුල තේරුම් අරගෙන. තේරුම් ගත නැති කාලයට සාපේක්ෂව. නැත්නම් තේරුම් ගත සත්‍යෝදියා බලලා උත්සාහයක් කරනවා. ඇත්ත තමයි සංසාරයෙන් අපිට අම්බල දාතලෙන් අපිට හම්බෙන්නේ මේ උපාදානෙ බැරි කරන් තමයි. මේක නැති කිරීමට ගියේ කාර්ය කියන්නේ ගේස්ත ක්‍රේන් නැත්නම් සංග දෙක ඉහළට ගියන මිනිස්සෙක්. කඟ දෙක ඉහළට පිට මිනිස්සයා තමයි තාමත් බය ආදෝ කියනවා. තාමත් තගයපත්ත කියනවා අනුන්ගේ උපාදානයේදී කවදාකවත් බලන්න එපා. හරිම බයනකයි. ඔයගොල්ලෝ අකාල් මරණයකට ලක් වෙන්න වෙනවා. හැබැයි Tamange උපාදානයේදී බලන්න බුදුහමතුතු වඳිනවා. බුදුන් කියන්නේ කන්නාඩිය. ධර්ම කියන්නේ කන්නාඩියක. සංඝයා කියන්නේ කන්නාඩිය. ඇසුරකින් හැම වෙලාවෙම තව කෙනෙක් ඇසුර වෙනකොට තමන්ට මනාපමනාව පහළ වෙන උපාදානයේ තියෙනවා. තමන්ට තමන් ඔප්පු කරලා වෙන්න පෞෂත්වයක් තියෙනවා ඒක උපාදානයක් තියෙනවා. ඔප්පු කරලා වෙන්න මතවාදයක් තියෙනවා ඒක උපාදානයක් තියෙනවා. මේ වරුවේ ඊයට ආපු මට මොන ඉංගන්ද? ඉංගබ්බෙලි ලකුණ ඊයේ කෙරුවා කුලිය ගත්ත ඵලයක්. අපි නැතු මේ අයිතිවාසිකම් අම්බ ගන්න අයිතිවාසිකම් දිනා ගන්නයි එහෙම නැත්නම් ඉල්ලීම් කරන්නයි එතන මේ ලැබිච්ච දේට චෝදනා කරන්නයි යනකොට ඒක විශාල විහිළුවක් මේ උපාදානිය අපිව නටවන හැටි මීහරකේ කොද හයිය තියෙන මීහරකේ නාශනුවක් දාගන්න බොහොම දුර්ලභ මිනිස්සෙක් ඕනෝන උදෝනා වගේ මේ උපාදානිය අපි දිහා වැඩ කරන හැටි කෙරෙද්දිම බලන්න උපාදාන නැතිලා බලන්න බෑ මේ උපාදානය බල බැලුමක් පේන්නේ මේ තණ්හාවම ඇතුවම් බහැලා. තණ්හාව මණ්ඩි පිටිච්චාව තමයි උපාදාන වෙන්නේ. ඒ සමේ උපාදානයි උපාදාන වශයෙන් කරන්න බෑ. ඒක මම කරන දේකුත් අනුන් කරන දේකුත් නැත්නම් දෙගොල්ලම කරන දේකුත් හෝ ඒගොල්ලන්ම පරිහාරය පරිබාහිර වෙන එකක් නෙවෙයි. මේ පොඩි පොඩි වට පොඩි පොඩි වට නිතර නිතර අපි යමක් ඇසුරු කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම උපාදාන වෙනවා. ඒ නිසා උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒක තැනක නතරලා ඉන්න මනුස්සයසා ගමිකයා. ගමිකයා කියන්නේ සංචාරකයා ගත්තු සංචාරකයා බඩු පොදියක් කුසගෙන යනවා. හැබැයි යාට නතරලා ඉන්න තරම් විතර බඩු පොදිය ගොඩ ගහින්නේ නැහැ. මොකද එයා දන්නවා ගමනට බාධායි කියලා. අවශ්‍යම ටික විතරයි අරගෙන යන්නේ. ඒ නිසා භික්ෂුව කෙනෙක්ගෙන් අදහස් කරන්නේ ඒ ඒ ගමිකයා බවට පත් වෙනවා. අර කුඩාරම් ගහන්නේ නැහැ. කූඩාරම ගවත් කූඩාරම ගහන්නේ කටුමැටි කීවල්වත් කොන්ක්‍රීට් කීවල්වත් ගහන්න යන්නේ මොකද අරගෙන යන්න බෑනේ ඉබ්බා වගේ ගෙනියන්න ගෙනියන්න පුළුවන් හැටි විතර අන්න ඒ ජීවිතය තමයි මේ අබ්බජ්ජා කියන වචනේ තියෙන්නේ ප්‍රවෘජ්ජාව කියලා කියන්නේ ගාල කඩාන ගිය ගොනා කියන අදහස දෙකේ කුරුතු ගාල කඩාන ගාලේ ඉන්න හම්බෙච්ච එක ලොකු දෙයක් කියලා ඉන්න මිනිහා පට්ටියට බැඳෙනවා ගාල කඩාගෙන යනවා කියන එක තමයි ප්‍රවෘජ්ජාව කියලා කියන්නේ ඒ නිසා මේ පැවි මේ භාවනාවකට හෝ දවස් 7ක් 8ක් නිවීම ප්‍රෝත්සාහයේ ලක්ෂණය. එහෙම නැතුව අපිට ගෙදර ඉඳන්දී රේඩියෝ එකේ ටෙලිවිෂන් එකේ මේවා කතා කරන්න හම් වෙන්නේ අපිත් එක්ක ඉන්න කිසි කෙනෙක් මේවා දන්නේ නැහැ. නමුත් මේ එකක්වත් බොරු නැහැ. ඒකයි අපි මේ ත්‍රිපිටකේ තමයි ලෝකෙ උතුම්ම වස්තුව කියලා තියෙන්නේ. ඒක හරියට තේරුම් ගත්තොත් ජරා මරණ ජාති, ජාතිය භවය, භවයේ හේතු උපාදාන, උපාදාන හේතු තෘෂ්ණාව කියලා. මේක පිටිපස්සෙන් පිටිපස්සට යනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ මුල. එන්නේ එන්නේ එන්නේ එන්නේ යනකොට ඒ කිනාට කොච්චරක මූල ධර්ම ධර්මයක් අවශ්‍යයි කොච්චර තර්ක ඥානයක් එහෙම නැත්නම් චින්තාමය ඥානයක් අවශ්‍යයි ඒක පහකේ දෙකකින් වැඩක් නෑ භාවනා කරන්න භාවනා කරලා ඒකට මේ සුතමේ ඥානේ චින්තාමේ ඥානේ දාගන්න පුළුවන් නම් ඒක නාට තේරෙනවා මේ manussත් ප්‍රතිලාභේ ක්ෂණ සම්පatti කියන්නේ මොකක්ද ඉතින් ඒ විදිහට උත්සාහ කරන පිරිසකට මේ දවසේ අද ධර්ම දේශනාවත් තමයි මේ දේවල් කලෙලි කරගන්න ශක්තිය ධෛර්යය බලය පිණිස අත්දැකීමකම තවත් අන්නරයක් පිණිස හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා චිර දිනාටම සනසි මුදා වේවා කියලා අපි ඊයේ වගේම සුළු වේලාවක් ගතමු පිළිනු පිළින් පව කර උදව් කරන ආවෝ සියලුම සත්පුරුෂ මණ්ඩල වලට අපි අනතියෙන් આવුත් මේ පරිලෝකිය આવුත් සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන් ඒ වගේම අපේ පරමාර්ථ නැවත නැවත ජීවත් කරගන්න ඍජු කරගන්න දී කුසලේ කාන්තෙන් හේතු වාසනා වේවා කියන දාති දිවත් කරගෙන අපේ සම්ප්‍රදාන කුල ගාථා සජ්ජායනාට පිළිමෙන්නේ ittavata cagammihi සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavata cagammihi සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavata cagammihi සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා මුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වස්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වස්තු ඥාතයෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වස්තු ඥාතයෝ ඉමිනා කුඤ්ඤකම්මේන මාමි භාර සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා කුඤ්ඤකම්මේන මාමි භාර සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාදමු සම්මෝ තාවනිපාන පත්‍ය සාදු සාදු සාදු සුඛ පිට්ඨා මාමේ තාවනිපාන සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ් කමාමි කමිතබ්බං සුපත්‍ත්‍වා අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු